අවසරයි ගෞරවනීය ස්වාමීන් වහන්සේ මෑණිවරුනි ශ්‍රද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අපි අදත් දවසේ ධර්ම දේශනා වාරයට පැමිණලා ඉන්නේ දේශනාවලිය අවසාන දේශනාව සිළුම දෙනායි ධර්ම දේශනාව සඳහා tempත් වෙමු tempත් වෙලා සාදුකාරය පාත්තු නමෝ තස්සේ භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්සේ කතමේ දස ධම්මා පහතබ්බා දස මිච්ඡත්තාති තී කරුකටීතු ස්වාමීන් වහන්සේ මෑණිවරුනි ශ්‍රද්ධා බුද්ධ සම්පාදන පින්වත්නි අපි මේ දසමිච්ඡත්ත මේ වැරදි අර්ථ 10ක් ප්‍රහාණය කළ යුතු වැරදි අර්ථ 10 මේ මිච්ඡා දිට්ඨි මිච්ඡා සංකප්ප මිච්ඡා වාචා මිච්ඡා කම්මන්ත මිච්ඡා ආජීව වශයෙන් අපි එක එකක් ගෙවම් කරමින් අද දවසේ මාත්‍රකාව වශයෙන් තියාගන්න යන්නේ මිච්ඡා ආජීවය කියන එක. ඉතින් මේකේ විරුද්ධාර්ථයේ සම්මා ආජීවය යහපත් දිවි පැවැත්ම ඒකට මිච්ඡා ජීව කියනකොට කියන්නේ ඒ මිත්‍යා ජීවි පැවැත්ම, වැරදි බඩ රස්සාව, එහෙම නැත්නම් ජීවන රටාව. ඒක අද මුළු ලෝකෙම ප්‍රසිද්ධ දෙයක්. ඒ යහ පැවැත්මක් කරගන්න බෑ කියන මට්ටමට තරමටම ලෝකේ දූෂිත වෙලා ඒ වගේම පරිසරයේ දූෂණය වෙලා ආර්ථිකයේ දූෂණය වෙලා දේශපාලනයේ දූෂණය වෙලා සමාජ ධර්ම දූෂණය වෙලා ඒක නිසා බටහිර වගේ රටක යහපත් දිවි පැවැත්මක් කියන වචනේ සාකච්ඡා කරන්නවත් බෑ. ඒක කොහොමඩක්වත් පුද්ගලයෙකුට වෙන් වෙලා ඉන්න බැරි තරම් සමාජගත වෙලා සමාජයේම මුළු සමාජයේම මේ විශ්වය කුණු කරන නාස්තිකන තැන්න ගිහිල්ලා. ඒ නිසා ඒ රටවල් වල හිතා ගන්නවත් බෑ කෙනෙකුට මේ යහපත් රස්සාවක් කරගෙන ඉන්න පුළුවන් වෙයි කියලා. ඒ ඔක්කොම තියෙන්නේ කර්මාන්තකරණේ වෙලා ඒ මුදල් යොදවන පරිපාලනයේට කිසිසේත්ම යහපැත්තක් ඇත්තේ නැහැ තරඟකාරීත්වය යටතේ පුදුමාකාර විදියට සූරා කැමේ තමයි යෙදিলা තියෙන්නේ. ඉතින් පළවෙනි රෝකේ රටවල් සම්පූර්ණ මධ්‍යම ආර්ථික ක්‍රමයක් අනික් පුංචි රටවල් වලට පටවලා ඒව සූරා කැමේ යෙදී ඉන්නවා. සූරකාලා ඒ රටවල් වල 100ට 1ක් විතර ජනතාව මුළු ආර්ථිකයේ 50ක් විතර බුද්ධ විදිනවා. අන්තිම සුඛෝපභෝගී වෙලා අනික් දුප්පත් රටවල් වල මිනිස්සුන්ට රාත්‍රියේ කෑම නැතුව නිදා ගන්න පිස 190ට වැඩිය වැඩි. කන්න නැහැ. එහෙම නැත්නම් තුන් වේල කන්න බෑ. ඉස්කෝලේ යනකොට උදේ කාලේ යන්න දෙයක් නැහැ. ඒ තරමටම දුප්පත්. අර රටවල් වලින් පොඩි ළමයි ඉස්කෝලේ අපේ ළමයින්ට ඉස්කෝල ගන්න නැති වෙනකොට ඒ කට්ටිය කේක් වලින් දමා ගැසීමේ උත්සවයක් තියෙනවා අවුරුද්දකට සැරයක්. තක්කාලි වලින් දමා ගැසීමේ උත්සවයක් තියෙනවා අවුරුද්දකට සැරයක්. ඒකෙදී ටොන් ගණන් කේක් හදලා ඒ වයින් කට්ටිය ගහ ගන්නවා. ඒකට කිව්වොත් එහෙම කේක් තියා පාන්වත් නැති පිරිසක් ලෝකේ ඉන්නවයි කියලා. ඒකෙදි ඒගොල්ලන්ගෙන් ලැබීම අපිට ලැබිලා තියෙනවා අපි ඉන්නේ පීන පීන. ඉතින් ඒ ළමයෙකුට තේරෙන්නේ නැහැ කවදාකවත් මේ ලෝකේ අප්‍රිකාව වගේ රටක් තියෙනවා. එතන මේ දුප්පත් කියලා જાතියක් ඉන්නවා. හරි සිද්ධාර්ථ කුමාරයාට හතර පෙර නිමිති පෙන්වන්න නැතුව අපේ සුද්ධෝදන රජුරෝ හැදුව හැටිල්ලක් තමයි හදා. ඒ ලෙඩෙක් මාල්ලෙක් මලකඳක් පේන්නේ නැහැ. ලෙඩෙක් හිටියොත් ඉස්පිතාලට ගෙනිච්චේ නැත්නම් ගෙදර මිනිසුන්ට නඩු. මහල්ෙක් ආවොත් මහල් නිවාසිකර දැම්මේ නැත්නම් ගෙදර මිනිසුන්ට නඩු. මල කඳක් කවදාකවත් පොඩි ළමයෙකුට පෙන්වන්න දෙන්නේ නැහැ. ඒක ගෙදෙට්ට ගෙනියන්න දෙනෙත් නැහැ. පින්ඳ පාතයක් එහෙම සංඝයා වැඩියොත් කෙලින්ම නඩු දානවා හිරේ දානවා. එහෙම හිකා ගන්න බෑ. එහෙම එහෙම කාටවත් රස්සාව නොකර ජීවත් වෙන්නත් බෑ. ඉතින් මේගොල්ලෝ ලංකාවේ කට්ටිය හිතන යකෝ ඒක සිරිපුර වාගේ පුදුමාකාර මේ පුරංගනාවන් සහ පුරවැසියන් ලස්සන යාන වාහන වලින් අපල් ගෙඩිකක් හැවිදිනවා දකින්නකොට ෂා ඒක නිකන් දිවි ලෝකේ වාක්‍යය. ඒ કૃත්‍රිම ක්‍රමය අවුරුදු ගාණක් සැලසුම් කරපු ආර්ථික ක්‍රමයක් කියන්නේ. ඉතින් වරින් වර ගිහිල්ලා බලන්න වටිනවා හැබැයි. ගිහිල්ලා බලන්න වටිනවා ඒ කරන කෝලම් වල හැටි කිසිම කෙනෙකුට පුද්ගලිකව යහ ජීවිතයක් ගත කරන්න බෑ. හැම කෙනාම හැම කෙනාම කරන පව් වලට සමාදන් වෙලා ජීවත් වෙන්නේ. ඉතින් අපි ආසියා කරේ තුන්වෙනි ලෝකේ රටක හිටපුවාම අපිත් අද එතෙන්ට ගිහිල්ලා තියෙන්නේ. අපි අද බැංකුවකට සල්ලි දැම්මොත් ඒ බැංකුව මොන දේෙන්ද සල්ලි හම්බ කරන්න කියලා දන්නවනම් කවදාකවත් බැංකු පොලියක් සාදු කියන එකක් නැහැ. මොනව හරි ආයතනයකට මුදල් දැම්මොත් එහෙම ඒ ආයතනයේ සල්ලි වඩන්නේ වවන්නේ මොන ක්‍රමයකටද කියලා ඇහුවොත් කවදාකවත් සල්ලි දාන එකක් නැහැ. ඒ හැම එකක්ම මිත්‍යා ජීවයේ අන්තිම කෙලවරයි. ඉතින් ඒ එවැනි රටක ඉඳගෙන සල්ලි හම්බ කරන මේ රටේ හරි කමන්නේ ඒ රටේ හරි කමන්නේ ඉතින් ඒක කියන්නේ සූරකෑම කියන එක විතරයි කියන්න තියෙන්නේ පරිසර දූෂණය එහෙම නැත්නම් අනු වාසි වාල්කමට දාසකමට යොදවන ගතිය. ඉතින් ඒක නිසා එවැනි තත්වයක් යටතේදී පුළුවන් ද කෙනෙකුට යහපත් ජීවන රටාවක් අපි කිව්වොත් සම්මා ආජීවයක්. එහෙම නැත්නම් ණය නැති බඩ රස්සාවක් සාමාන්‍ය තීනි කරන්න බෑ. අද කියන එකම රස්සාවක්වත් පිරිසුදු නැහැ. ඒක පිළිබඳව කතා කරන දෙයක් නෑ ඕනම කෙනෙක් කියනනම් මම කරන රස්සා පිරිසුදුයි කියලා ඉස්සර ජීවුණා ඔය කොවිඩනයි සත්ත්වපාලනයයි කියන දෙක අද ඒ දෙකත් මේ කුසි රසායන ද්‍රව්‍ය නිසා අන්තිමටම පිරිහිලා අන්තිමටම පිරිහිලා ඉස්සර සත්ත්වපාලනය කරන මනුස්සයා සතාට ආදරෙන් කෙරුවේ දැන් නෑ ඒව මොකක්වත් නැහැ. ගන්න පුරුවන් තරම් කිරි ගන්නවා ඊට පස්සේ මරනවා. ඒක නිසා ඒ බුදුජානනාසී ඉන්න කාලේ තිබුණේ යහපත් ජීවන රටාව අමාරුයි. ඉතින් ඒක මම මේ කියන්නේ බණ පටන් ගන්නකොටම මේ පශ්චාත්තාප කරන්නවක්වත් එහෙම නැත්තම් මේ බලාපොරොත්තු සුන් කරගන්නවක්වත් මේ භාවනා කරනාගේ හිත නරක කරනවත් නෙවෙයි. එතෙන්ට එන්න යහපත් ජීවන රටාව කියන එක මොකක්ද කියලා තේරුම් ගන්න හැම වෙලාවෙම සම්මා දිට්ඨියක් තියෙන්න ඕනේ. දෘෂ්ටිය වැරදි නම් ඒ කෙනාට මම ඉන්නේ මිත්‍යා ආජීවයේ කියන එකවත් තේරෙන්නේ නැහැ. ඒගොල්ලෝ කියන්නේ බොහොම ඩොලර් කොලෝල කොහෙද බයලජ්ජා දෙක. ඒක නිසා ඩොලර් හම්බ වෙනවා නම් බලල්ලු මරුවට ප්‍රශ්නයක් ආනේ සල්ලි ඥාව ඥාව ගන්න නැත්තම්. ඒක ඒකනේ අපි අද කෙරෙන්නේ. ඉතින් ඒ නිසා අපි යොදන ව්‍යාපාරය සත්ත්වඝාතනයක් වුණාට ඒක ප්‍රශ්නයක් නැහැ. අපි හේතු කරුණු දක්වනවා. ඉතින් මෙන්න මෙවැනි ක්‍රමයක් තියේදී සම්මා දිට්ඨි සම්මා සංකප්ප සම්මා වාචා සම්මා කම්මන්ත කියන මේ හතරම හරියොත් කෙනෙක් ඊගාවට ගිහිල්ලා හැප්පෙන තැන තමයි මම ජීවත් වෙන ක්‍රමය. මගේ බඩ රස්සාව, මගේ වෘත්තිය යහපත් එකක්ද නැද්ද කියලා. ඒකේ ඒ කෙනාට විතරයි විනිශ්චය කරන්න වෙන්නේ. එයාට කියලා මේ කම්පැනි ලොක්කයින් ඇහුවට, අම්මගෙන් අප්පච්චිගෙන් ඇහුවට, පන්ති බාර ගුරුවරෙන් ඇහුවට කියලා දෙන්න දන්නේ නැහැ. මොකද ඒ ඔක්කොම කරන්නේ මිච්ඡා ජීවේ. නමුත් කෙනෙකුට මේ සම්මා ආජීවයට යන්න සම්මා දිට්ඨි, සම්මා සංකප්ප, සම්මා වාචා, සම්මා කම්මන්ත කියන මේ හතරම තේරුම් ගත්තොත් ඒවා අනුපරිධාවණය කරන්න ඕනේ. ඊට පස්සේ තමයි තමන්ට තේරෙන්නේ මෙච්චර ලස්සන මේක තේරුම් ගත්ත මම නොගැලපෙන ජීවන රටාවක ඉන්න බෑ. එහෙමනම් මේ ඊට පස්සෙන් එන සම්මා වායාම සම්මා සති සම්මා සමාධි කියන එකක්වත් එන්නේ වරින් වර ඇවිල්ලත් අපි දැනගෙන හිටියට වරින් වර මට සමාධිය ඇවිල්ලා තියෙනවා වරින් වර සතිය ඇවිල්ලා තියෙනවා වරින් වර මට වීර්ය ඇවිල්ලා තියෙනවා කියලා ඒකට අයිතිවාසිකමක් අපිට ගන්න බෑ මේ සම්මා ආජීවය සකස් කරගන්න නැතුව ඉතින් මේ සම්මා ආජීවය සකස් කර ගැනීම දෙන්නෙකුට එක වගේ කරන්න බෑ. මම දැනගන්න ඕනේ මගේ සම්මා ආජීවය හදාගන්න. ඉතින් මට ඈතින් ගෞතනකට ඉස්සරහින් හරි කවුරු හරි පේනවනම් සම්මා ආජීවෙන් ජීවත් වෙනවා පුදුමාකාර පිං කරලා දෙනවා මගේ ඇස් දෙක. ගෞතනකට පස්සේ හරි කවන්නේ පේනවනම් එක මිනිස්සෙක් කවුරු හරි යහපත් ජීවිතවත්මක ඉන්නවයි කියලා. පුදුමයි. පුදුමයි. ඒක තමයි පැවිද්ද කියන්නේ. පැවිද්ද තියෙන්නේ කවුරු හරි දෙන දෙයක් කනවා. ඒකට සාමාන්‍ය ලෝකෙ කියන්නේ හිඟමන කියලා. පිඩු සිඟා වඩිනවා. බත් පිඩ හිඟා කනවා. මේ කිසිම වැරදි ජීවන රටාවක් නැහැ. මේ වැරදි වෙලඳාම කියන සත්ත්ව වෙලඳාම, මත්මාන්ත වෙලඳාම, ආයුධ වෙලඳාම, මත්පැන් වෙලඳාම මොකක්වත්ම නැහැ. ලැබෙන දේ කනවා. ඒක තමයි පහත්ම රස්සාව අද ලෝකෙ තියෙන්නේ. හිඟා කන එක. ඉතින් ලංකාව වගේ රටක තරුණ භික්ෂුන් වහන්සේලා පැවිදි වෙලා පාත්‍රේ බඩතුලේ තකවගෙන ගිහිල්ලා කීයක් හරි ලැබෙන දෙයකින් යැපිලා හැන්දෑවක බොමලුවක භාවනා කරනවා දකින්නකොට UN එකෙන් ආපු එක්ස්පර්ට් කෙනෙක් කියනවලු මේ වගේ පෙරේතයන්ට මොකටද හදලා දෙන්නේ බලන්නකෝ හතර හන්දිම තියෙද්දි මේක මොකක්වත්ම කරන්නේ කවුරු හරි දෙනකින් පිංගඩ පාතේ කරන්න ඇවිල්ලා හැන්දෑවට ගහක් මුලටලා ඉඳගෙන බලන් ඉන්නවා ඉතින් මෙහෙම රටකට දිනු වෙන්න පුළුවන් නෑ කිසිම විදියකට ග්‍රාන්ට් එකක් දෙන්න එපයි කියලා කියනවා බැරි වෙලාවත් වෙසක් දවසේ පොසොන් දවසේ මේ මඤ්ඤොක්ක දන්සලා දැක්කනම් පිටටින් ආපු එක්ස්පර්ට් කෙනෙක් ඒ මිනිස්සු කවදාකවත් කියනලු මේ රටට ආධාර ලැබෙන එකක් නෑ මොකද මේ මිනිස්සු මේ මඤ්ඤොක්ක දෙනවනේ යනුට අපේ රටේ කෝටිපතියෙක්වත් අබ්බ ඇටයක් දෙන්නේ නෑනේ දෙන්නේ නෑ ඒ නිසා කිව්වලු එක්ස්පර්ට් කෙනෙක් ඇවිල්ලා මේ දන්සල් වහන්නේ කිව්වලු වැරදි ආකල්පයක් පිටරටට යනවා මේකේ කෑම උත්තරනවනේ එමිසු දන්නේ මේ මඤ්ඤොක්ක බෙදෙන මිනිස්සයා බඩට බත් තියාගෙන නෙවෙයි මේ මඤ්ඤොක්ක බෙදන්නේ. ඒක මේ දානය පිළිබඳ පිවිතුරු අදහසින්. අර මිනිස්සයා හිතන්නේ එහෙම නෙවෙයි මේ කණ්ඩ බැරුව අනුන්ට දන් දෙනවයි කියලා. ඇත්තටම පසුගිය අවුරුදු දෙක තුන බැලුවොත් දන්සල් හරි වැඩි. ඉතින් ඒ නිසා පිටරට මිනිස්සුන්ට හිතා ගන්න බෑ උන් කෝටි ගණන් හම්බ කරලා සල්ලි වලින් මෙට්ට මහගෙන ඒ කුඩ බුදිය ගත්තා. අම්මටවත් දෙන්නේ නෑනේ. එහෙම එකක් නෑ. එහෙම එකක් ඒ රටවල වල නෑ. ඒක බොහොම නිඳිත වැඩක්. ඉතින් මේ සරුවච්චන් වහන්සේ පින්නපාතේ පාත්‍රය අරගෙන ඉස්සරහට වඩිනකොට ඒක දිහා බලාන ඉන්නකොට මිච්ඡා දිට්ඨි කෙනෙකුට නම් මොකද්ද හිතෙන්නේ? මිච්ඡා සංකප්ප තියෙන කෙනෙක් නම් මොනවද ලකේ හිතන්නේ? මිච්ඡා වාචා කියන කෙනෙක් මොනවද කියන්නේ? මිච්ඡා කම්මන්ත කරන කෙනෙක් මොනවද දකින්නේ? මොනවද හිතන්නේ? ඒ වෙනුවට සම්මා දිට්ඨි සම්මා සංකප්ප සම්මා වාචා සම්මා කම්මන්ත තියෙන කෙනෙක් වෙනවනම් මහා පොළොව සනහ සනහ රජ පැටියෙක් හිඟා කන මේ රජ කෙනෙක් හිඟන්නෙක් වගේ වෙස් වලාගෙන අවුරුදු 35ක් හිඟා කාලා ජීවත් වුණා ඒක අදත් කරත හැකි ඒකයි කියන්නේ දුර්ලභා පබ්බජ්ජා මේ පැවිද්ද හරිම දුර්ලභ දෙයක් එමුද කවුරක්වත් කැමති නැහැ මේ හිඟා කන්න ඒගොල්ලෝ කියන්නේ කොහොම හරි කමන්නේ තමන්ගේ ගාන හම්බ කරන කණ එක තමයි නම්බු කාට දෙයි කියලා ඉතින් මම දන්නවා අපි රණ්ඩු කරන්න ගත්තොත් සංඝයා මෙතන අඩුයි මෑන්ලාන්ස්ලා අඩුයි අපිට ගුටි ගන්න වෙන්නේ නිසා මම වැඩිපුර ඒක ගැන වැඩි කතා කරන්න යන්නේ ඉන්න හරියක් ඉන්නේ ගිහියෝ. ඒත් අන්න කිව්වොත් මේක ඒත් අන්න හිත නරක වෙනවා. මේ හම්බ කරන කෑම ඉතාමත්ම නම්බුකාර වැඩක් කියලා අපි ඉගෙනුවාට මේ හම්බ කරන්නේ කොහොමද? හිතන්න පුළුවන් අපි මේ කරන වැඩෙන් සත්ත්ව වෙළඳාමකට සම්බන්ධ වෙන්නේ මත්මාංශ වෙළඳාමකට සම්බන්ධ වෙන්නේ මත්පැන් වෙළඳාමකට සම්බන්ධ වෙන්නේ ආයුධ වෙළඳාමකට සම්බන්ධ වෙන්නේ හිතා ගන්න බෑ. කවුරු හරි දන්නවනම් එංගලන්තේ රැජිනේගේ ප්‍රධාන මුදල් ආයෝජන වෙලා තියෙන ආයුධ බිස්නස් එකකට කියලා එයා මේ සාමේ නියෝජිතෙක් වශයෙන් පෙනී හිටියට ඇමරිකාවේ ඉන්න ප්‍රධාන පොරුන් පෙළේ ධනවතුන්ගේ සල්ලි තැම්පත් කරලා තියෙන්නේ ආයුධ වලට. ඒකල ඒගොල්ලෝ ළමයින්ට ශිෂ්‍යත්ව දෙනවා. සාම නියෝජිතයට සාමේ සාමේ සංකේත දෙනවා සාමේ ඇති කරනවාට පෙනී හිටින්නේ නත්තල් පප්පා වගේ. වැල්ලි හම්බෙන්නේ කොහොමද කියලා බැලුවොත් වසවිස වෙලඳාන්නේ තමයි හම්බ කරන්නේ. ඒක නිසා අද ෆාමසිටිකල් ඉන්ඩස්ට්‍රි එක මේ බෙහෙත් නිෂ්පාදනය කරන එක කිසිම දොස්තර කෙනෙක් දන්නේ නැහැ නේ එහෙම දෙයකින් මේ අපි හම්බ කරන්නේ කියලා. ඉඳපු ගමන් දොස්තර මහත්තයාට දෙනවා අවුරුදු 5කට පස්සේ පිටරට ගිහිල්ලා අවුරුද්දක් ඉඳලා එන්නේ දරුවන්ටත් එක්ක ඊට පස්සේ ස්කෝලර්ෂිප් එකකුත් දෙනවා. කොහෙද මේ සල්ලි එන්නේ? අම්මා අප්පාවත් එහෙම කරනවා ඒ. ඉතින් ඒ කතාව ඔක්කොම මම මේ කියන්නේ ඊට වෙදී මේ සම්මා ආජීවයක තියෙන වටිනාකම. ඒක තේරුම් ගන්න සම්මා දිට්ඨි සම්මා සංකප්ප තියෙන්න ඕනේ. ලංකාවේ සමස්තයක් වශයෙන් ජනගහණය අරගෙන බැලුවොත් ලංකාවේ ආර්ථික ක්‍රමය අරගෙන බැලුවොත් ලංකාවේ දේශපාලන පටිපාටි අරගෙන බැලුවොත් ලංකාවේ සමාජ ක්‍රමය අරගෙන බැලුවොත් එක්කෙනෙක්වත් ওই පැත්තේ හිතලා නැහැනේ. ඔක්කොම බලන්නේ දල ජාතික නිෂ්පාදනය වැඩි කරා. ඔක්කොම බලන්නේ දල ජාතික ඒක පුද්ගල ආදායම් වැඩි කරා. ඒ කොහෙන් එනවද කියන ප්‍රශ්නයක් නැහැ. ඉතින් ඒක ලියලා එහෙම කෙනෙක් මේ ලස්සන බණක් භාවනාවක් හම් වෙලා වැඩ කරගෙන යද්දි තීන භාවන යන්නේ ඉස්සරහට. ඇයි කියලා දන්නේ එහෙම නැත්නම් අර පිටිපස්සෙන් එන ධර්ම තුන තියෙනවානේ. වායාම සම්මා සති සම්මා සමාධි එන්නේ නැහැ. හරියට මහන්සියනෝ. හොඳට ත්‍රිපිටකය දන්නවා. හොඳට පාළි දන්නවා. හොඳට ඕනකම තියෙනවා. ඉස්සරහින් තියෙන දෙකක් නැහැ. සම්මා දිට්ඨි සම්මා සංකප්පත් නැහැ. පිටිපස්සෙන් තියෙන සම්මා වායාම සම්මා සති සම්මා සමාධිය ඉන්නත් බෑ. ඒ මොකද අර මැද තියෙන සම්මා වාචා සම්මා කම්මන්ත සම්මා ආජීව කින් ටික සකස් කරගන්න බැරි නම් ඉතින් ඒ කෙනාට පෙරකල පිං නැතිකම හෝ එහෙම නැත්නම් මේ සම්පත්‍ති කර අවස්ථාව සමාජයේ මේ ශාසනයේ තියෙන ලබා ගන්න බෑ. නමුත් ඒකේ දෝෂයක් නැහැ. දැනට මිච්ඡා ජීවියේ හිටියට. දැන් පටන් ගන්න පුළුවන්. දැන් පටන් ගන්න පුළුවන් මගේ මේ සතිය දිගට පවතිනද මගේ මේ දවස පුරා පවතින වෑයම භාවනා කරන තින උනන්දුව දිගට පවතිනද මට අවශ්‍ය කරන්නා වූ ඒ චිත්ත සමාධිය ලබා ගන්නද මට මොන වගේ ජීවන රටාවක් ඉන්න පුළුවන් වෙන්නේ කියලා දැනට මිච්ඡා ආජීවයේ හිටියට යහපත් මිච්ඡා ජීවයක් සම්මා ආජීවයකට ලෑස්ති වෙන්න පුළුවන්. ඒක තමයි ජීවිත පරිණාමය කියලා කියන්නේ. ගීතේ පරිවර්තනය කියලා කියන්නේ අපිට හිතා ගන්න පුළුවන් මම මෙච්චර කල් ලිව්වා දන්නේ මට ඔය කියන සම්මාදිට්ඨිය පහළ වෙලා තිබුණේ ඔය කියන සම්මා සංකප්පේ පහළන දැන් නම් තේරෙනවා මේ කය ජීවත් කරවන්න ඔච්චරම සත්තු මරන්න ඕනේද ඔච්චරම හොරකම් කරන්න ඕනේද ඔච්චරම කාමීත්‍යාචාරය කරන්න ඕනේද ඔච්චර වැරදි ජීවන රටාවල් කරන්න ඕනේද ඒක පිළිබඳව යම් ප්‍රමාණයක ප්‍රයෝජනේ සලකලා වැඩ කරන ගතිය අර පිරුමැසුම් දායක ජීවන රටාවක් එහෙම නැත්නම් මම මේ වස්තු පරිහරණය කළ යුත්තේ අනිකුත් ලෝකෙ මිනිස්සුත් එක්ක සමසමව සමජීවිකතාවය කියන එක කිසිම විශ්වවිද්‍යාලයක ගන්නව මම දැකලා නැහැ. විතර මේ සතර සංග්‍රහ වස්තු කිසිම තැනක උගන්වන්නේ නැහැ. කොහොම හරි අනිත් එකට ඉස්සරහින් ඵලයන් ඉස්සර කිව්වනම් කරුණා සීතල හදයන් කියලා දැන් කියන්නේ මරාණ කාගෙන හැදියන් කියලා. කෝකකාවත් කමන්න කැවුත්තම කහපල්ලා එතකොට හොඳට මොනවාද මේ මස්පිඩු වැඩෙනවා. තාරාවුන්ට බටයක් දාලා කටට කිරිපොවලා උන්න අර උගේ පිට වැඩිපුර වඩනවා. එතකොට උට ඇවිද ගන්න බැරිලා වැටෙනවා. ඊට පස්සේ කපලා අර පිට විතරක් අරගෙන ඒක KFC එකේ වෙනමම විකුණන සුද්දන්ට හොඳට සල්ලි තියෙන අයට ඒක කාපුවාම මේ මේ ගුණ එනවයි කිය. කුකුල් පැටවුන්ට විටමින් B12 එකයි හයි ඉන්ජෙක්ෂන් දුන්නට පස්සේ උන් මාස තුනෙන් මහත් වෙනවා කකුල් දෙකෙන් ඇවිදින්න බැරි ගන්නවා. ඒක කෑවට පස්සේ අවුරුදු 9 කෙල්ල වැඩි වියටපත් වෙනවා. ඒකilla ලිංගික හෝමෝන එන්න පටන් ගන්නවා. ඉතින් ඒ ළමයට තේරෙන්නේ නැහැ මේ මොකද වෙන්නේ කියලා. ඒ ළමයට කිරිබුණ වයසින් දැටි ගැප් ගන්නවා. ඒතර අම්මත් කිරිබුණා දරුවත් කිරිබුණා. ඉතින් ඒ ළමයට පුළුවන් ද ඊට පස්සේ මේ දරුවෙක් හදන වයසකට ඇවිල්ලා නැහැ. කොහෙන්ද මේ හෝමෝන එන්නේ? අර මස්සල අර කිරිවල ඔක්කොගෙම තියෙන්නේ මේ සතා ඉක්මනට වවා ගන්න දෙන හෝමෝන. ඉතින් ඒක මම අවුරුදු 4ක් ඉගෙනගෙන තියෙනවා කෘෂිකර්මේ මටත් උපාධියක් තියෙනවා. ඒව අපි ලියලා ලකුණු අරගෙන පාස් වෙලා තියෙනවා. ඉතින් එතකොටම ධම්මික හමුදුරුව මට කතා කරලා කියනවා දෙවෙනි අවුරුද්දේ ඉඳද්දී දැන් අපි වැහි වැස්සියක් පට්ටිය දාන්න වස්සෙත් දාන්නේ නැහනේ. අර කූරක් ගහලා මේක මේ ආටිෆිෂල් ඉන්සෙමිනේෂන් එක කරන්නේ. ඒක ඉතින් අපි කරලා බලන්නත් ඕන. ඉතින් කියනවා මේ ජොලියක් තියෙනද කියලා අහනවා හරකෙක් එක්ක පට්ටි දානවා වගේ අර කූරක් පස්සෙන් ගැහුවට හම්බ වෙයිද හරකට වැසීට ওই කියන ජොලිය. අපිට ඕනේ නැහැ ඒක. අපිට ඕනේ පැටියෙක් හම්බුනට පස්සේ කිරි ගන්න විතරයි. ඉතින් මට 77 මම තාම හරියට ඉවර කරලා තිබුණේ නැහැ ඩිග්‍රී එක. ධම්මික හාමුදුරුවෝ කියනකොට මට තමයි පසුගාමී අදහස් සහිත හාමුදුරුවෝ කෙනෙක් මේ මට මේ ඉගෙන ගන්න එක කරන්න දෙන්නෙත් නැහැ. හරක් කවන්න දෙන්නෙත් නැහැ. වැරදි කරනවායි කියලා. හැබැයි හාමුදුරුවෝ කවදාකවත් මට දොස් කිව්වේ නැහැ. කොයි වෙලාවක හරි ඔබට සම්මාදිටිය පහළ වුණොත්, කොයි වෙලාවක හරි යහ කල්පනාව පහළ වුණොත්, කොයි වෙලාවක හරි යහ වචනේ පහළ වුණොත්, කොයි වෙලාවක හරි යහ කර්මාන්තේ පහළ තුඹට තේරෙයි ඔබ ගත කරන ජීවිතය හැටියට තමයි ඊගාව අපි විනිශ්චය වෙන්නේ. අද මේ ගත කරන තමන්ගේ ජීවන රටාව හැටියට තමයි මරණ මොහොත විනිශ්චය වෙන්නේ ඊගාව ආත්ම ජීවිතේ. ඒක අපි මේ සමාජයේ ලස්සනටයි කෝට් ඇඳගෙන මේ සපත්තු මේස් දාගෙන V shape body එක තියාගෙන හිටියට ඒක බලපාන්නේ නැණි ඊගාවාත්මෙට. ඉතින් අපිට මේ ලෝකෙන් කවදාකවත් ආදර්ශයක් නැතුව තියෙද්දි රස්සාවේ තියෙන යහපත් ගතිය එහෙම නැත්නම් මිච්ඡා ගතිය හෝ සම්‍යක් ගතිය ගැන තැකීමක් නැතුව රස්සාවක් ඉල්ලනකම අපිට ඕන කරන්න මොකක් හරි රස්සාවක්. එතකොට මේ මිනිස්සයාට කවදද තේරෙන්නේ මෙහෙම රස්සාවක් කර කර ඉන්නකොට ආර්ය අෂ්ටාංග මාර්ගයේ ඊතුරු ධර්මතා වැඩෙන්නේ නැහැ කියලා. ඒතර ධර්මතාව වැඩෙන්න නම් කොයි වෙලාවක හරි විනිශ්චය කරන්න ඕනේ මං වගේම අනික් සත්තුන්ට ජීවත් වෙන්න අයිතිය තියෙනවා මං වගේ මේ ගහකොළවලට ජීවත් වෙන්න අයිතිය තියෙනවා මං වගේම දුප්පත් හොතක් කාට ජීවත් වෙන්න අයිතිය තියෙනවා උඹ මේකේ ඉන්නවයි කියලා මේක කාබාසිනිය කරන්න එපා මේක අති සුඛෝපභෝගීත්වයට යන්න එපා පුළුවන් කාර්කම තිබුණයි කියලා පාරිභෝගිකත්වයට යන්න එපා පුළුවන් කාර්කම තිබුණයි කියලා සහ ගහනවා සම්බර භාවය නැති වෙනවා හිතට සතිය පිහිටන්නේ නැතුව යනවා. සමාධියක් එන්නේ නැහැ. ඒකෙන් මම නැවතත් කියන මේ කාටවත් බයක් ඇති කරන්න මේ හදනේ දැන්වත් මේ සම්මා දිට්ඨියෙන් සම්මා සංකප්පයෙන් සම්මා වාචා සම්මා කම්මන්ත දැනගෙන මම මේ ජීවත් වෙන ජීවන රටාව පොළොවට උහුලන එකක්ද කියලා. පොළොව මහි කාන්තාවට උහුලන්න පුළුවන් එකක්ද? එහෙනම් මං වගේ රටකට මං වගේ මිනිසෙකුට ඉහුලන්න පුළුවන්ද කියන එක විනිශ්චය කිරීම නිවනට කොහොමද බලපාන්නේ? ඒක ඒක පේන්න තියෙන්නේ මේ ද්‍රව්‍යත් එක්ක කරන දෙයක් නැත්නම් මේ විශාල ජනකායක් එක්ක කරන දෙයක් කියලානේ. නමුත් ආර්ය අෂ්ටාංග මාර්ගයේ මේකේ පෙන්න්නේ වැරදි ජීවන රටාව නොකර සිටියේ නැත්නම් භාවනාවක් වැඩෙන්නේ නැහැ. වැරදි ජීවන රටාව කරද්දී කොච්චර භාවනා කරත් ඒ ධර්මතාවයේ ධර්ම પરම්පරාව වැඩ කරන්නේ නැහැ. ඒ නිසා ඒ වෙලාවට යාට සංකල්පයක් පහළ වෙනවා නම් මං අද ඉඳලා මේ කාටවත් බරක් නොවෙන කාට සූරකෑමක් නොකරන මේ වස්තුව තිබුණට පෙරේතකමට පාවිච්චි නොකර ප්‍රයෝජනෙ සලකලා පාවිච්චි කරන්න. එහෙම නැත්නම් කියනවනම් සුඛෝපභෝගී විදිහ නැති විදිහට පාවිච්චි කරන්න. ඔය දියුණු රටකට ගිහිල්ලා එක මිනිස්සේ දවසකට විනාශ කරන වස්තු ප්‍රමාණය දැක්කනම් බුද්ධුම හිතෙනවා අප්‍රිකාව වගේ රටක පවුල් ගාණක් නඩත්තු කරන්න පුළුවන්. ධර්මයේ කිසිම ගාණක් නැහැ. මේ කරන්නේ විනාශයක් කියලා. මේ කරන්නේ නොගැලපෙන දෙයක් කියලා තේරෙන්නේ නැහැ. ඉතින් මේ සුද්දෙක් කියනවා බැරි වෙලාවක් දැන් ඒක සිදුවෙමින් යනවා. චීනයත් මේ තරමටම සුකෝභිභෝගී වුණොත් මේ ලෝකෙ පෙරළෙයි කියලා. බටහිර සහ ඇමරිකාවේ තරම්ම සුකෝභිභෝගී වෙලා වස්තු විනාශ කරනවා. ඉතින් ඒකට හරියන දැන් ආසියා කරේ ඉන්දියාවට තාම එන්න බැරි වුණා චීනේ මට්ටමට ගියා. ඊට කලින් ගියා ජපානේ. ගිහිලා දැන් සුකෝභිභෝගී වෙන්න පටන් ගත්තා. වස්තු විනාශ කරන්න පටන් ගත්තා. බොරවට දරන්න බෑ. නමුත් කාට හරි හිතන්න පුළුවන්ද කාට හරි සැනසෙන්න පුළුවන්ද මම මේ භාවනා කරන මොහොතක වචන පාවිච්චි නොකර ක්‍රියා පාවිච්චි නොකර කවුරු හරි දෙන බතක් කාලා කවුරු හරි දෙන පැදුරක බුදියාගෙන එක චිත්තක්ෂණයක් සතිමත් වෙනකොට අර පෙරේත ජනතාව කොච්චර මේක විනාශ කරත් ලෝකෙට සාන්තියක් ඒ චිත්තක්ෂණය මගින් පිටත් වෙනවයි කියලා. මම මේ ලෝක සාමය වෙනුවෙන් අහිංසක සටනක් කරනවායි කියලා අනිවාර්යයෙන්ම කෙරේ. මොකද මේ භාවනා කරන සතිමත් චිත්තක්ෂණයේ සම්මා වාචා වෙන්නෙත් නැහැ සම්මා කම්මන්ත වෙන්නේ මිච්ඡා වාචා වෙන්නෙත් නැහැ මිච්ඡා කම්මන්ත වෙන්නෙත් නැහැ මිච්ඡා ආජීවයකුත් නැහැ. අපි කවුරු හරි දෙන බතක් කනවා. ඒ දෙන මනුස්සය සතුටින් ඉඳෙන්නේ අපි මේ හොරකම් කරලා කනවා නෙවෙයි. කාට හරි සැනසෙන්න පුළුවන් නම් මගේ බොක්කේ තියෙන්නේ අනුන්ගේ බතක්. මම මේ කරන දේ යහපත් දෙයක්. මම මේ කතා නොකර ඉන්නේ බයට නෙවෙයි. අනේ භාවනාව වෙන මොකක්වත් ඕනේ නැහැ. මලක මේ වෙලාවේ සම්මා වාචා තියෙනවා, සම්මා කම්මන්ත තියෙනවා, සම්මා ආජීවය තියෙනවා. මේක මට අම්මා අප්පා දීපු එකක් නෙවෙයි. මමත් හිතලා කෙරුවා නම් කරන්නේ මේක අවුල් කරන එක. මේ බුදුහාමුදුරුවෝ නෙමේ. මේ සද්ධර්මෙ නෙමේ. මේකනේ සංඝයා කියන්නේ. මේකනේ සීල කියන්නේ. ඒ නිසා යමක් නොකර අතපයවත් හොල්ලන්නේ නැතුව වචනේවත් කියතා කරන්න නැතුව වචනයක් බින්දින්න නැතුව කවුරු හරි දෙන බතක් කාලා කා හරි පණවලා දෙන පැද්දරක බුදියාගෙන ඉන්නකොට ඒ අහිංසක ගතිය අපේ තියෙන නිහතමානී ගතිය වැඩ කරන චිත්තක්ෂණයක් චිත්තක්ෂණයක් පාස සතුට වෙනවා නම් ඒ හැම චිත්තක්ෂණයකම මිච්ඡා වාචා කියන ලෝකේ සැනසෙනවා මිච්ඡා කම්මන්ත කරන ලෝකේ සැනසෙනවා මිච්ඡා ආජීවය කරන ලෝකේ සැනසෙනවා ඉතින් සිද්ධාර්ථ තව තාපසතුමා බුදු වෙන්නේ ඉස්සරලා කිසాగෝතුමේ නිබ්බුත පද කිව්වා. නිබ්බුතානෝන සාමාතා නිබ්බුතානෝන සාපිතා නිබ්බුතානෝන සානාරී අස්සයන් ඊදිසෝපති. මේ පුරුෂයාගේ තාත්තා කොච්චර සැනසෙනවද? මේ පුරුෂයාගේ මව කොච්චර සැනසෙනවද? මේ පුරුෂයා යම් මිත්‍රියකට ප්‍රතිවිරමණං පුරුෂයෙක් කරනයි ගෑණි කොච්චර සැනසෙනවද කියලා ඒ චරිතේ බුදු වෙන්නත් ඉස්සරලා තිබුණා. කිසිසේත්ම නැහැ සුඛෝපභෝගීත්වය. කිසිසේත්ම නැහැ අන්ධහැර පෑම. කිසිසේත්ම නැහැ පරයාගෙන තව කෙනෙකුට යන්න ඕනේ ගතිය. ඉතින් ඒ නිබ්බුතපද තමන්ගේ ඇතුලෙන් ඇහෙන්න එපාය. අනේ මං ඉස්සර හරියට කාචාලකකට කතා කරපු කෙනෙක් දැන් මේ වෙලාවේ වචනයක් කතා කරන්නේ. මං හරියට নানা ආකාර කර්මාන්ත කර හිටියා දැන් නෑ අතක් පිට අතක් තියාගෙන මේ ඉඳගෙන ඉන්න ඉරියව්ව හෙල්ලෙන්නේ නැති එක ගැන සතුටු වෙනවා. මට දිනුවනම් දෙන්නේ මං දන්නේ නැති කෙනෙක් බතක් දෙන්නේ. මම දන්නේ නැති කෙනෙක් මට ඇඳ පනවලා දෙනවා. මම ඒකෙන් යැපෙනවා. එතකොට අපි සාමාන්‍යයෙන් පුරවැසියෙක් වෙනවනේ ලෝකෙ කොහෙත් පුරවැසියෙක් වෙනවනේ. ඉතින් මේ ටිකවත් නෑනේ අපි gedara හිටියනම්. අපිට ඕනනම් දෙවි මිරික පොඩ්ඩක් මිරික ගන්නවා, උම්මලකට කැල්ලක් දා ගන්නවා, ටෙම්පරාදු කර ගන්නවා. ඉතින් තමන්ගේ මට්ටම් තම්මැට්ටම් කියලා ඉතින් උයාගෙන කනේ කොච්චර ෂෝක් දප්පා. එතකොට මේ කවුරු හරි තම්බලා දෙන බතක් කන්න ගියාම අපිට සූප සාත්‍රයෙන් වැඩක් තියෙන්නේ. අපිට ආහාර විද්‍යාවෙන් වැඩක් තියෙන්නේ. මොන දෙන දාණේ හරි කාපන්. ඉතින් ඒකද දන්නේ කට්ටිය මේ දාණේ දෙන්න හරිය කැමති දාණේ කන්නවට වැඩි. ඉතින් දාන දෙන කට්ටිය උඩහට ආපුවම සමහරලාට මට හම්බ වෙන. ඉතින් මං අහනවා "නේ හරි සතු අම්මෝ ස්වාමීන් වහන්සේ මෙච්චර 100කට විතර කන්න දීපම බුදු අම්මෝ සතුටක් කියලා මේ දාණේ කන කට්ටියට දාන දෙන කට්ටිය වඳිනවා." දැකලා තියෙනවද? දාණේ දීලා වැඳලා යනවා. ඒ දාණේ වළඳන කට්ටියගේ බඩ බොක්ක දානවා. අපෝ මේ මිනිස්සු හම්බ කරන ඇවිල්ලා මේ අපිටත් දීලා වඳිනකොට රේල් පාරේ යකඩ කෑවා වගේ හිටිනවා. නමුත් අර දාන දෙන කෙනායින් ඇහුවොත් එහෙම මේ ඕගොල්ලෝ හුඟක් කැමති දාන දෙන්නද දාන කන්නද කියලා ඒ කියන්නේ මොකද්ද ස්වාමීන් වහන්සේ කියලා. ඒ කියන්නේ කවුරු හරි ධම්මන බතක් දැක් කාලේ මේකේ භාවනා කරන අයියෝ කොහොම කරන්නද ස්වාමීන් මේ බබා හම්බෙන්න ඔන්න මෙන්න දුවට. කොහොමද අපිට භාවනා කරන්න බෑනේ. මේ මහත්යට මෙහෙම අමාරුයි. භාවනා කරන්න බෑ දානේ නම් දෙන්න. ඒ තරමටම අපි හිතනවා දාන පින්කම වටිනවයි කියලා භාවනා පින්කමට වඩා. මොකද භාවනා කරනවයි කියලා කියන්නේ නිකන් අතක් උඩ අතක් තියන වාඩි වෙලා ඉන්න කෙනෙක්. අපි ලංකාවේ ප්‍රසිද්ධ ප්‍රසිද්ධ බැංකුවකින් කෙනෙක් ඇවිල්ලා කිව්වා මෙච්චර ලොකු ව්‍යාපාරයක් කරනකොට ස්වාමීන් වහන්සේලා ඉල්ලීමක් කරුවොත් අපිට something හම්බ වෙයි කියලා. අපි කවදාකවත් එහෙම කළා නැහැ. කායිමත් ඉල්ලලා නැහැ. අනේ ඉතින් අධ්‍යක්ෂ කෙනෙක් කියව නිසා ලියුමක් ලිව්වා. අනේ අපට මෙච්චර ලොකු වැඩක් කරනවා මේ භාවනා. ඒ වුණාට ලියුමට උත්තර නැහැ. ඊට පස්සේ අධ්‍යක්ෂකත් නැවිත් අතෑරියා. ඊට පස්සේ එයාමයින් අහනවා ස්වාමීන් වහන්සේ මේ අර ලියුමට උත්තර මම දන්නෙත් නැහැ. ඉතින් අපි ලියන්නෙත් නැහැ මේකට උත්තර නැහැ කියලා. ඒකට එයාගේ යාළුවෙක් මට කතා කරලා කියනවා දැන් මේ මිනිස්සයාටත් මෙහෙට ඊගන්න බැරුව කියලා දෙන්නේ. දැන් ඔබ වහන්සේට වෙච්ච වැඩේට ඔබ වහන්සේ දන්නවද මොකද උනේ කියලා ලියුපට. මං කව මන් දන්නේ ඉතින් අපි කරපු වැරදි වැඩක් කායින් හරි ඉල්ලලා තියෙනවා. ඉල්ලිය යුතු නෑ. නෑ නෑ ඒකනේ මේ ප්‍රශ්නේ. ඒ බැංකුවේ මේ බෞද්ධ සංගමේ නායකත්වය අරගෙන තියෙන්නේ මේ සිංහල බුද්ධ ආගම් පක්ෂයක්. ඒගොල්ලෝ කියනවලු භාවනා මධ්‍යස්ථානයකින් ලෝකේ සාසනයට කිසිම සේවයක් වෙන්නේ නෑ. ඒ නිසා අපි ප්‍රතිපත්තියක් වශයෙන් දෙන්නේ නෑ කියලා කියක්වත්. මේ කිසි දෙයක් ඔය මේ බෙර ගහන්නේ බෝධෝඩි හොල්ලන්නේ බෝධි පූජා තියන්නේ මොකක් කරන්නේ භාවනා මධ්‍යස්ථානකින් කිසියම් සේවයක් ලෝකයට වෙන්නේ නැති නිසා අපේ බැංකුව අපේ වෘත්තීය සමිතිය අපේ බෞද්ධ සමිතිය කවමදාකවත් ප්‍රතිපත්තියක් වශයෙන් භාවනා මධ්‍යස්ථානට දෙන්නේ නැහැ. ඒ කියන්නේ ඒගොල්ලන්ට අර දීමෙන් ලැබෙන සතුට මේ වගේ වැඩකදී ලැබෙන්නේ නැහැ. ඉතින් මට හරි සතුටක් ඇති වුණා ඒ වෙලාවේ. එහෙම නොදුන්නත් කමන්නේ අර වචනේ දැනගන්න පුළුවන් වෙච්ච එක ගැන. අපෙන් කිසිම සේවයක් වෙන්නේ නැහැ. මොකද අත අපිට අතත් තියන්නේ කරබන උඩ බලන් ඉනකොට මොනම සාසන සේවාවක්වත් වෙන්නේ නැහැ ඉතින් ඒකම තමයි යෝගාවචරයත් හිතන්නේ. යෝගාවචරයත් නම් මේ දෙවි කයකට හම්බ කරගත්තා නම් හොඳයි. ඔය වයස කට්ටිය නම් දැන් හිතන්න විදියක් නැහැ. දරුවෝ ගෙනත් දාන ඉඳින් භාවනාවට එනවා. ඉතින් කරන්න දෙයක් නැහැ. ඒක වෙනම කතාවක්. නමුත් ඔය තරුණ කෙනෙකුට හිතෙන්නේ අනේ මෙතන ඉඳගෙන මේ උඩ බලන්න හිටියන මොකක් කරලා ලාභයක් හම්බ වෙනවා ඈ. ඊට වැඩිය නරකද මේ ප්‍රොපෝසල් එකක් ලිව්වොත් තීසීස් එකක් ලිව්වොත් කුඹරක් ගොවිතැනක් කෙරුවොත් හොඳයි කියලා හිතෙනවා. ඉතින් කොච්චරක් අපි ඔළුව කුරුවල් කරලා තියෙනවද බලන්න මේ අධ්‍යාපන ක්‍රමේ. අද මේ තියෙන සමාජයේ ඉහළ තලයක දියුණුව නිසා ඕනම කෙනෙකුට පේනවා ඒ සම්මා වාචා සම්මා කම්මන්ත සම්මා ආජීවය කියන සමාජශීලී නොවන ආපස්සට යන පසුගාමී ක්‍රියාපලියක් කියලා. සම්මා වාචා මිච්ඡා වාචා මිච්ඡා කම්මන්ත මිච්ඡා ජීව කරනවා අපි කියනවා ඒක ප්‍රගතිශීලී රට රාජ්‍ය හදන ජීවුණු තැනක් ඒ නිසා ඒක පුරුදු කරනවා ඉතින් අපි එක එකනා කරලා තියෙන අන්නේ මහා ප්‍රවාහයට විරුද්ධව අපි අනිත් පැත්ත හැරලා තියෙනවා අපි කියනවා කවුරු මොනවා කිව්වත් අපි දන්නවා මිච්ඡා වාචා අයින් කරන එක හොඳයි මිච්ඡා කම්මන්ත අයින් කරන එක හොඳයි මිච්ඡා ආජීවය අයින් කරන එක හොඳයි අපි ඇවිල්ලා අඩු ගානේ දවස් 3-4කට හරි මේකේ ඉඳලා කරලා බලමු කියලා නමුත් කාට හරි මට කියන්න තියෙන්නේ මෙන්න මේ කතා නොකර සිටීම, කර්මාන්ත නොකර සිටීම, බඩ රස්සාව නොකර සිටීම සතුටු වෙන්න දන්නේ නැත්නම් කවදාකවත් ඔය සම්මා වායාමේ හරියන්නේ අයියෝ මේ හරි මෙහෙමයි මෙහෙමයි කියලා මේ ලැබිච්ච මේ කරගෙන යන වැඩේ පිටිබඳව සතුටු වීම දන්නේ නැත්නම් එයාට භාවනාව හරියන්නේ නැහැ. විශේෂයෙන් විපතනව හරියන්නේ නැහැ. ඒ මේ අපේ උමනාවෙන් අපි කතා නොකර ඉන්නේ. අපේ උමනාවෙන් අපි කර්මාන්ත නොකර ඉන්නෝ. අපි උමනායෙන් අපි මිච්ඡා කර්මාන්ත මිච්ඡා ජීවේ නතර කරලා තියෙනවා කියලා මේක මම උපයාගත්ත දෙයක්. මේක කෙලෙස් කපන මාර්ගයක් කියලා ඉඳගෙන ඉන්නකොට ඒ සතුට දැනෙනවනම් මම ඉඳගෙන ඉන්න හැම මොහොතක් පාසම අනේ පොළොව මහිකාන්තට මම බරක් වෙන්නේ නැහැ. මං ඉතුරු කරලා යන ආදර්ශයක් හත ආදර්ශයක් නෙවෙයි. මම කවුරුවත් හුරකන්නේ මම කාවරක්වත් ඉක්මෝල යන්න හදන්නේ කියලා අන්නේ අහිංසක ගතිය එනවනම් එයාට එන ඒ වීරිය පැය 24ෙම වතුර උන්න ලිතක් වගේ. ෆුල්ලි charge වෙච්ච බැටරියක් වගේ. අර තේරෙන්න පටන් ගන්නවා අනේ මේ දවස් තුන හතරනේ මුළු ජීවිතේම මට පුළුවන් නම් මෙහෙම කරන්න. එක පැයක් නෙමෙයි දවසේ පැය 24ම මට පුළුවන් නම් මෙහෙම ඉන්න කියලා හරි සතුටක් එනවා. ඉතින් ඒක බුදුරජාන් වහන්සේ හැරිලා බලලා පිටිපස්සේ තමන් වහන්සේගේ මේ පාරමිතා පුරණ කාලවල උන්වහන්සේ බුදු වුණාට පස්සේ ඒක මේ ආර්ය වංශ ප්‍රතිපදාව වශයෙන් ලෝකෙට හෙලි කරලා තියෙනවා. ඒ ආර්ය වංශ ප්‍රතිපදාව ගැන කියනකොට ඒක බුදුරජාණන් වහන්සේ දේශනා කරන්න ඉස්සෙල්ලා ආර්ය වංශ සූත්‍රය දේශනා කරන්න ඉස්සෙල්ලා පද 9කින් වර්ණනා කරනවා. සතිපට්ඨාන සූත්‍රය දේශනා කරන විතර පද 8කින් වර්ණනා කරනවා. ආර්ය වංශ සූත්‍ර දේශනාව පද 9කින් වර්ණනා කරලා කියනවා මේ ආර්ය වංශ ප්‍රතිපදාව කවුරු හරි දන්නවනම් ඒක අග්ගඤ්ඤා රත්ත්‍ඤ්ඤා වංශඤ්ඤා පෝරාණා අසංකින්නා අසංකින්න පුබ්බාණ සංකීති නසංකීස්සanti අපපති කුට්ටේ සමනේ බ්‍රාහ්මනේ විඤ්ඤෝහි මහණි යම් කිසි කෙනෙක් මේ ආර්ය වංශය දන්නවන ะ ඒක අග්‍රම ධර්මේ අග්ගඤ්ඤා රත්ත්‍ඤ්ඤා චිර රාත්‍රඥයි කොච්චර අතීතේ ඉඳලා එනවද කියන දන්නේ නැහැ පෝරාණා ඊ타ත්ම පැරණි ධර්මයක් අසංකින්නා අග්ගඤ්ඤා රත්ත්‍ඤ්ඤා පෝරාණා වං සංඥා ලෝකේ තියෙන කුලවංශ වලින් උස්සස්ම වංශය තමයි ආර්ය වංශය. අසංකින්නා මහණි මේක කලවම් කරන්න බෑ. සංකර කරන්න බෑ සංකර වෙන්නෙත් නෑ. අසංකින්න පුබ්බා මට පේනවා අතීතේ ඉඳලා මහ බෝසත් වහන්සේලා බුදూరు මේක પરම්පරාව ගෙනල්ලා තියෙන උන්වහන්සේලා කවදාකවත් ජීවන රටාවක් කරලා නැහැ. කවදාකවත් මිච්ඡා වාචා කරලා නැහැ. කවදාකවත් මිච්ඡා කම්මන්ත කරලා නැහැ. ඒ પરම්පරාව ඇවිල්ලා තියෙනවා. නසංකීයති මේ ශාසනය කලවම් කරන්න බෑ. නසංකී සම්ති ඉස්සරහට එන මෛත්‍රී බුද්ධ ශාසනයත් ඕක ඔහොමමයි කලවම් නැහැ. අපපති කුට්ටේ සමනේ බ්‍රාහ්මණේ විඤ්ඤෝහි යම් කිසි කෙනෙක් ඒ නියතමාන ජීවිතය ගත කරනවා නම් පොළොවට බරක් නැතුව ජීවත් වෙනවා නම් අන්‍යාගමික ශ්‍රමණ බ්‍රාහ්මණේකත් දුක් නොදකින් කියන්නේ පහත් කරලා සලකන්නේ ඒක නිසා අපි මේ භාවනාව කරන ගමන් ඒ ජීවන රටාව සකස් කර ගන්න ඕන ඒ ජීවන රටාව සකස් කිරීම සාමාන්‍යයෙන් පැවිද්දා පෙනී හිටිනවා. ස්ත්‍රී වේවා පුරුෂ වේවා. ඒ පෙනී හිටින එක ගිහියා මොලේ තියෙන ගිහියා අනුගත වෙනවා. පැවිද්දට අනුගත වෙලා සන්තුට්ඨෝ හෝති iterator චීවරේ iterator චීවර සන්තුට්ඨිය ආචවන්නවාදී. ලදයම් සිවුරකින් සතුට වෙනවා. ඒකල ලදයම් සිවුරකින් සතුට වීමේ ಗುಣගතා කරනවා. අද බලන්න මේ ඇඳුම් ආයුත්තම් වලින් මිනිස්සු කරන තරඟේ අද ලංකාවේ ප්‍රධානම ආදායම් මාර්ගයේ ඇඳුම් මහලා පිටර දෙන එක. ඉස්සර අපිට තිබුණේ තේ පොල් රබර් කියන මූලික කෘෂි ආයතන ආර්ථිකය. දැන් නැහැ. දැන් හැමතැනම කරන්නේ ඇඳුම් කර්මාන්තේ මොකද ගෑනුයි පිරිමි කොල්ලොයි මාසෙන් මාසෙට මොස්තර මාරු කරනවා. ඇඳුම් ඉරිලා නෙවෙයි විසි කරන්නේ. මොස්තර වෙනස් වෙලා. ඒ නිසා ඒ කට්ටියගේ ඇඳුම් අල්මාරියක් ඇරුවොත් ඔය මං හිතන්නේ මේ ඉන්දුනීසියාවේ හිටපු රජුරුවන්ගේ Eh, බිරිඳගේ සෙරෙප්පු කුට්ටන් විතරක් 400 ගාණක් තිබ්බා. බංකොලොත් උනාට පස්සේ ඇඳුම් කට්ටල මෙච්චර ගාණක්. විලි වහ ගන්න නෙවෙයි ඒ. විලි ලැජ්ජ නැතිකම. විලි ලැජ්ජ නැතිකම. ඉතින් මේ ඇඳුම් නිසා මේ විලි විලි වහන් ඩෝන දැන් එළිය දාන්නනේ. අද තියෙන දු මොස්තර තියෙන්නේ. හරි වටේට තාප්පයක් ගැහුවා නම් ඇතුලේ වස්තු ආරස්සා වෙනවා. මේ කටුකම්බි දෙන්නේ ගහලා දෙන්නේ දැන්. ඇතුලේ තියෙන ඔක්කොම පේනවා. ඉතින් ඒකනම් ওই ඇඳුම් කර්මාන්තේ ඒකෙන් කවදාකවත් යහපතක් යහගතියක් බයලජ්ජාවක් මොකක්වත් වෙන්න බෑනේ. බලන්න දෙවුර වහලා සංඝයා වහන්සේ නමක් සිවුරක් ඇඳගත්තට පස්සේ තියෙන ලස්සන ඕනෙම තැනක 512000ක් බුදුරු දැකලා තියනවලු ඒක කිසිම තැනක වෙනසක් නැහැ තන්නේ හතරස් රිදි කැලලක් ඔය සෙල්ලම දාන්නේ තනි හතරස් රෙදි කෑල්ලෙන් දෙවුර වහලා ඇඳගත්තට පස්සේ හින්න කැහුට්ටා. වෙනුම වෙන්න තෙදක් එනවනේ. උයි මොස්තර මුකුත් නැහැ, බීකුත් නැහැ, රේන්දත් නැහැ, මුකක්කත්ම නැහැ. තිබුණොත් ලැජ්ජාවක් සිවුරට. බම්බයක් විතර දිග බම්බයක් විතර උස රෙද්ද. මේක තමයි බුදුජානන්සේ දීලා කියන්නේ මෙන්න මේක නිසයි පැවිද්ද මම ඔබට වග වෙනවා. පාංශුකුල රෙදි කෑල්ලක් ගනි, පොරව ගනි. තමාන්යෙන් ගිහිය දෙන රෙද්දටත් වැඩිය වටිනවා මිනි කනත්තකින් අහුලා ගන්න රෙද්ද. අතන මෙතන වැටලා තියෙන රෙද්දක් අහුලාගෙන හිටියොත් සාමාන්‍ය ඉසුරුට වැඩිය වටිනවා. ගෙයින් ගෙට පිටිසිඟාව ගිහිල්ලා ලැබෙන බතෙන් වළඳපන් මම ඔබට ඒක සාතික් කරනවා. ඔබට බුරියානි පීට්සයි එව්ව මට චෝර් කරන්න බෑ. ගෙයින් ගෙට ගිහිල්ලා ලැබෙන පින්න පාත ඒකට බුද්ධ භෝගේ කියලා කියන්නේ. ඒක දුප්පත් මිනිහද පොහොසත් මිනිහද ඒකේ ප්‍රශ්නයක් නැහැ. පින්නපාත භෝජනය මේ අද අද ටිකක් ඒක ප්‍රසිද්ධ වේගන යනවා. ඉස්සර තිබුණෙත් නෑ ඕක. ඒකට ගියාට පස්සේ මේ පින්නපාතේ කෑවුවාම කෑනවා කියන හොඳනේ වළඳනවා කියලා කියමුකෝ. මොනම ලෙඩක්වත් වෙන්නේ නෑ. එක එක නයි එක එක જાතිපත් බෙදන්නේ. දැන් ලංකාවේ ඇත්තට මෙහෙම අර ගෙයින් ගෙට පිළිවෙලින් යන පින්නපාතේ අඩුයි. ඒ ගියාම ඒ එක එක නා බත් හැන්දක් බෙදෙනවා. ව්‍යංජන හැන්දක් බෙදෙනවා. කැවිලිත් හැන්දක් බෙදෙනවා. ඉතින් ඒක අරගෙන ඇවිල්ලා බැලුවට පස්සේ අනේ හැම කෙනාගේම දරුවෝ වගේ ස්වාමි පුත්‍රයන් වහන්සේ කියලා කියන්නේ. Tamange තේ ඉස්සරහට වයින්න හාමුදුරන්ට පුතාට කියලා වගේ තමයි සලකන්නේ. ඉතින් මුත්තිට්ටුවට ගියා වගේ මලබතට ගියා වගේ පින්න බතේ යපෙනවා. සේනාසනයක් කියලා ගහක් මුල ගල්ලෙනක් මුල නැත්තම් කවුරු හදලා තියෙන දීලා තියෙන කුටියක ජීවත් වෙන්න ගියාම අපිට මේ හතර ඇඳපු පාල ඇඳපු ගේක හිටිය අය තට්ටු භාග බිල්ඩින් එකේ හිටිය මොකක්වත් නෙවෙයි ඔක්කොම විලෙජ්ජාවට කාරණාව. කවුරු හරි දෙන දෙයක සතුටු වෙන්න ඕනේ. ඒකට කියන්නේ සන්තුට්ඨෝ හෝති පිණ්ඩපාතේන. සන්තුට්ඨෝ හෝති සේනාසෙන් ලදයන් සේනාසිතකින් ලතුට වෙනවා නම් ඒකට කියනවා උත්කෘෂ්ඨ භාවනාව කියලා. ලදයන් පින්නපාතකින් ලදයන් සිවුරකින්. ඉතින් ඒක ගිහියන්න කියන්නේ තියෙන ඇඳුමින් සතුටු වෙයල්ලා. දෙන ඛණ්ඩ තියෙනකින් සතුටු වෙයල්ලා. ওই තියෙන ගේෙන් සතුටු වෙයල්ලා. මේ අල්ලපු ගෙදෙට්ට පේන්නයි රටේට පරකාසිතයි ගියාම එතන යහ ජීවන රටාවක් නැහැ. යම් කිසි කෙනෙක් මේ විදිහට ලදයම් සිවුරකින් සතුටු වීමේ ಗುಣ කතා කරන සද්‍යම් සිවුරකින් සතුටු වෙනවනම් අන්න ඒ කටයුත්ත සඳහා ඒ කෙනා තව කෙනෙක් එහෙම ලදයන් දෙකකින් සතුටු වෙන්නේ නැහැ කියලා තව කෙනෙකුට බනිනවා නම් තුච්චයි පාහරයි. Taman ලදයන් දෙකකින් සතුටු වෙනවා. Taman දන්නවා ජීවන රටාව. නමුත් තව කෙනෙක් ඉන්නවා සෝබන කරනවා. තව කෙනෙක් ඉන්නවා ෂෝක් කරනවා. එයාට දොස් කියන්න යනවා නම් මෙයාගේ කිසිම ආර්යවංශ ප්‍රතිපදාවක් නැහැ. එහෙම නොකෙරුවයි කියලා කිසිසේත්ම තරහ වෙන්න එපා. Tamanට ඕනේ ඕනේ සිවුරක් ලැබුණ නැහැ කියලා Taman සතරහ වෙන්නත් එපා. මං කැහිතු බැතු ආකාරයේ සිවුරක් ලැබුණා කියලා සතුටු වෙන්නත් එපා. ඒ වගේම තව කෙනෙක් පහත් කළ සලකන්නත් එපා. හරිම අමාරුයි. වික්ෂුණාංශලා අද පෙළෙන ධර්මතාවය ඒකයි. ඒගොල්ලන්ට පේන්න බෑ කවුරු හරි වැරදි වැඩක් කරනවා දකින්නකොට. මොකද Taman බොහෝම හික්මිලා කටයුතු කරනවා අනුන් වැරදි දකින්නකොට පේන්න බෑ. ඒක හොඳ ගුණයක් නෙවෙයි. තමන් උත්කෘෂ්ඨ වශයෙන්ම යහපත් ජීවන රටාවක් ගත කරනවා. තව කෙනෙක් ජීවන රටාවක් ගත කරුවේ නැහැ කියලා නේව අත්තුක්කං සේචිනෝ පරමම්බේති. තමන් උසස් කළ සලකන්නේත් නැහැ. තව කෙනෙක් පහත් කළ සලකන්නේත් නැහැ. ඒ නිසා සංඝයා අතර තාරා තිරන්නේ නැහැ. ඔක්කොමලා එක විදිහට ගත කරනවා. කවුරු සෝබන කරන්න ගියත් කවුරු මධ්‍යස්ථව ගත කරත් ඒක කිසිම කෙලෙෂයක් ඇති කරගන්නේ සෝහි තත්ත දක්ඛෝ අනලසෝ සම්පජානෝ පතිස්සතෝ අන්නේ ලදදේ ජීවිත ලදදේන් සතුටු වීමේ දක්ෂතාවයේ තියෙන කෙනා නිවන් නොලැබුවා විතරයි මොකද අපිට මූලික අයිතිවාසිකම් මූලික අවශ්‍යතා ඔක්කොම ලැබිලා තියෙනවා එක්කෙනෙකුටත් එහෙම නැති බැරිකමක් නැහැ නමුත් හිතුවපතු දෙය නොලැබුණයි කියලා යම් පිච්චක් නලබති තම්පි දුක්ඛ හැමදාම දුකේනේ මට අසවල් දේ ලැබුණේ අසවල් බ්‍රෑන්ඩ් එක ලැබුණේ අසවල් ප්‍රමාණය ලැබුණේ නැහැ කියලා අපි තැවුනට අපිට මූලික අවශ්‍යතාන සීලුම ලැබිලා තියෙනවා. අන්න ඒ බව දැනගෙන සෝහි තත්ත දක්ඛෝ දක්ෂ වෙනවා නම් අනලසෝ නිතරම සතුට වෙන්න පෙරකල පිනකට හෝ මට මූලික අවශ්‍යතාවන් ටික ලැබිලා තියෙනවා. නෑ මට අර කෝනේ මේ කෝනේ අර රාජ්‍ය අල්ල ගන්න ඕනේ මේ දේ ලබන්න ඕනේ කියන මනුස්සයර කවදාකවත් අර ලුණුබන මිනිසෙකුට වගේ කෙලවරක් වෙන්නේ නෑ. අපිට ලැබිලා තියෙන දේ සතුට වෙනවා නම් චීවරයෙන්, ඇඳුමෙන්, පිණ්ඩපාතෙන් කෑමෙන්, සීනාසනෙන් ඉඳුන් හිටුන් පොලෙන් ඒ කෙනාට දක්ෂකමක් ලැබෙනවා. අනලස් ගතියක් කියනවා. ඉතින් තව දැන් මට උඹට කරන්න තියෙන්නේ නිවන් දකින්න නැත්නම් බණ භාවනා කරන එක විතරයි. අය හම්බ කරන්න දෙයක් නැහැ. මොකද දැන් ලැබිලා තියෙන්නේ. පතිස්සතෝ සිහිය කියන්නේ ඕකට. සතිය පිහිටවන්න ඕනේ ඒකේ. මට දැන් අවශ්‍ය කරන මූලික දේ ලැබිලා තියෙනවා. උඹ ඒ ගැන සතුටු වෙනවා. මේ වර්තමාන මොහොතේ සතුටු වෙනවා. මම දැන් මෙතන ඉන්නවා. ඌට වැඩිය මොනවද ඉතින් බ්‍රහ්ම ලෝකෙ ගියත් ඔච්චරනේ. දිවි ලෝකෙ ගියත් ඔච්චරනේ. රජ වුණත් ඔච්චරයි. රජුරුවන් නම් මම හිතන්නේ ඔච්චරවක්වත් නැහැ කියලා. ඊට වැඩිය හොඳයි අපි ඉන්න තැන කියලා. එක් එක්ක සතුටින් නැහනේ. එකියක්වත් සතුටින් නැහනේ. හැම කෙනාම තමන්ගේ අම්මලා තාත්තලා හිටපු මට්ටමටත් එහා ගිහිල්ලා ඉන්නේ. අපේ අම්මලා තමල මුත්තම්ලා හිටියට හොඳ දැනක අපි ඉන්නේ. එකෙක්වත් නැහැ ඌනෝ අතිත්තෝ කාමදාසෝ හැමදාම ඌනව ගත කරන්නේ අතෘප්ති කරව ගත කරන්නේ කාමදාසෝ ගත කරන්නේ සත්‍ය චිත්තක්ෂණේ සති මාත්‍රේ එහෙම කරන්නේ පිරිච්ච ගතියක් ඇති කරලා දෙනවා. අන්නේ පිරිච්ච ගතියට ප්‍රතිසතෝ සෝහි තත් දක්කෝ අනලසෝ සම්පජානෝ හොඳට ඥානයක් තියෙනවා. අනේ මේ මිනිස්සු දඟලන්න ගියාට මට දඟලන්න ඕන කමක් නැහැ. මට මේ ඔක්කොම ලැබිලා තියෙනවා. මම සතියෙන් ගත කරන්නේ. සතියේට මොන්නම දෙයක්වත් අඩුවක් කාගේ ළඟවත් නැහැ. මෙන්න මේ විදිහට ඉන්නවට කියනවා අරතිය කියලා. එයාට කාම රතිය නෑ දැන්. කාම ලෝකේ ජය ගන්න ඕනකමක් නෑ. ඒ කිනාට අරතිය පහළ වෙන්නේ නෑ. භාවනා පිළිබඳ අරතියක් පහළ වෙන්නේ නෑ. භාවනා පිළිබඳ රතියක් පහළ වෙනවා. මේ කාම ලෝකේ නටන හැම දෙයක් පිළිබඳව අරතිය බලන ඒගොල්ලෝ රණ්ඩු කරන කාබුදාවයි මට ප්‍රශ්නයක් නැහැ. මට මේ ලැබිච්ච චිත්තක්ෂණේ මම ඕම සුවසේ සතියෙන් සම්පජන්ණයෙන් ගත කරනවා කියන්නේ. ඉතින් මේකට සිංහලෙන් කියන්නේ සිංහලෙන් නෙවෙයි පාලියෙන් කියන්නේ ක්ෂණ සම්පත්තිය කිය. මේ ලද ක්ෂණ සම්පත්තිය සතුටු වෙන්නේ නැත්තම් අසවල් දෙයි නෑ අසවල් දෙයි නෑ කියලා කියන මනුස්සයාට යහපත් ජීවන රටාවකට පහසුකම් නැති වෙනවා. මූලික සුදුසුකම් ටික නැති වෙනවා. ලද දෙයින් සතුටු වීම කියන එක උගන්වන එක අම්මා කෙනෙක් තාත්තා කෙනෙක්වත් මම දැකලා නැහැ. ඒගොල්ලෝ දරුවන්ට කොච්චර ලැබුණත් කියනවා අල්ලපු ගෙදරේ කාට වැඩිය හීලින් ඉන්නවනම් ඔන්න අම්මට හරි සන්තෝසයි. පොඩි එකා අපේ අල්ලපු ගෙදරේ කනට වැඩිය ලකුණු ගන්නවනම් මොන නැතිවක් ප්‍රශ්නයක් නැහැ. ඉතින් අර පොඩි උන් දඩමීම කරගෙන අම්මලා තාත්තලා මේ ජීවන රටාව ලද දෙයින් සතුටු වීම කියන එක පොඩි උන්ගේ විනෝද කාලෙවත් දෙන්නේ නැහනේ පොඩි කාට දැන්. සෙල්ලම් කරන්නවත් දෙන්නේ නැහැ. ඒකෙත් අය අහස්කුර පත්තුකල උඩ ඇරිය වගේ ටියුෂන් පන්තියට ඵලයන් අරහෙට ඵලයන් ඩාන්සින් කරපන් පිහිනුව කරපන් අර කරපන් මේ කරන අනේ අරයා කාට පොඩි එකාට මේ වැල්ලේ සෙල්ලම් කරන්න පොඩ්ඩක් සෙල්ලම් වයසේ ඉතින් ඕගොල්ලන්ට තේරෙන්නේ නැද්ද ඇයි මේ දරුවා දෙමාපියන්ට වෛර කරන්නේ කියලා ඒක මේ සනාතන ධර්මයක් අද හැම දරුවම දෙමව්පියන්ට වෛර කරනවා. මොකද උන්ට අර සෙල්ලම් කාලේ නැහැ. ඉතින් උන් කියනවා මට දෙන්න මගේ පුංචි කාලේ නංගියේ මල්ලියේ අයියෙන් එකයි කිලුවට දෙන්නේ නැහනේ. ඊට වැඩිය බාලගෙනාගෙන් ඉල්ලනවා අනේ මට දෙන්න මගේ පුංචි කාලේ. මොකද පුංචි කාලේ යහපත් ජීවන රටාවක් තියෙනවා. ලද දේ හැම වෙලාවෙම සතුට වෙලා ඉන්නේ. දෙමාපියෝ තමයි මේ ළමයා අරයට මෙහාට දාන්නේ. ඒ නිසා අපි දෙමාපිය වශයෙන් හෝ ළමයින් වශයෙන් හෝ අපි දන්නවනම් මේ සූදුවට ගියොත් ගිනි අඟුර අතින් අතට මාරු කරා වගේ ලුණු අතර බොන්න වගේ වෙහෙසටපත් වෙනවා. ඒ නිසා අපි ජීවන රටාව වශයෙන් ওই ලද දෙයින් සතුටු වීම කියන එක ගත්තොත් භූතානයේ කියන රට දල ජාතික සතුට කියලා අලුත් උපමානයක් දැම්මා යුනයිටඩ් නේෂන් වලට. දල ජාතික නිෂ්පාදනය නෙවෙයි. දල ජාතික ආදායම නෙවෙයි. දල ජාතික සතුට කියනකොට hina වෙන්න පටන් ගත්තා. දැන් මේක පිළි අරගෙන ඇමරිකාවේ ප්‍රසිද්ධ පිළි අරගෙන ජල දල ජාතික සතුට ඇති කරන සමිති පිහිටුවාගෙන තියෙනවා. ඔක්කොම කරලා තියෙන සතුට නැත්තම් එනම් මතක තියාගන්න ජීවන රටාව වැරදි. යම් කිසි කෙනෙක් ඒ ඔක්කොමත් ලැබිලා බොහෝම නිහතමානීව බොහෝම ලදදේ සතුට වෙනවා දකින්නවනම් දෙවියන්ට බ්‍රහ්මයන්ට හිතා ගන්න බැරිලු. මේ ලෝකෙ ඉපදෙන හැම කාම අනුසූරා කණ්ඩ හදනවා. අනුන්ට වැඩි ඉස්සරහින් යන්න හදනවා. මොන කාර් මොඩල් එක ආවත් ඒක හොඳ නැහැ. ඊගාවට එන එක බලන්න ඉන්නවා. මොන ඔර්ලෝස් මොඩල් එක ආවත් හොඳ නැහැ. ඊගාවෙන එක බලන්න ඉන්නවා. මොන ෆෝන් මොඩල් එක ආවත් මම ඊගාවක බලන පෙරේත ලෝකෙක බුදුජානනාංශේ වැඩ ඉන්න කාලේ නීල කියලා රහතන් වංශේ නමක් රහත් වුණාට පස්සේ සෝංකතකට ගිහිල්ලා සෝන්නට ගිහිල්ලා මිනිහක් ඔතල තිබුණ රෙද්දක් ගත්තලු මිනිහ පෙරලලා ඒක ඒකට අර මිනියෙන් ගලපු ඕජාවයි. එහෙම නැත්නම් ඒ නිලමැතොත් එක්ක ඉන්නකොට ඒක රිදි කැලලක පටලවාගෙන අරගෙන යන වෙලාවේ බ්‍රහ්ම රාජවරු 700ක් තම තමන්ගේ දිවාන වලින් එළියට බැලලා ලෝකේ බලන වෙලාවක්. මේ බ්‍රහ්ම රාජ මේක බලන්නවත් කැමති නැතුළු ඒ තරම කක්ක මේකේ තියෙන්නේ. පේන්නේ නැහැ මේ මේ කියන එක පරේකන සූරගන කන පෙරේත જાතිය පේන්නේ නැහැ. නමුත් මේ රාහතන් වහන්සේ නමක් තවත් උත්කෘෂ්ඨ ආදර්ශයක් පිණිස Tamanට සිවුරක් මහගන්න ඒ සොහොන් කොතකින් ඒ සිවුර ගන්නවා දකිනකොට ඒ බ්‍රහ්මරු 700ම මිනිඔටුළු නමලමා වදින්න පටන් ගත්තලු අනේ මොන්න තරම් ආදර්ශයක්ද මනුස්සයාට කියලා. තේ සත්‍ති සත්තා බ්‍රහ්මා උලාරා තම්මා විමානා අබිනික්ක මිත්වා නීලං නමසන්ති පසන්න චිත්තෝ කීනාසවෝ ගන්නති පංසකූලං. අහෝ බලව් මේ ලෝකේ ගිහිලා සාප්පු ගාන ගිහිලා තමන්ගේ අංගපසංග පෙන්නන්න ඇඳුම් හොයන ලෝකේ මිනියක් විසි කරලා රෙදි කෑල්ලක් ගන්නවා දැනටමත් රහත් වෙච්ච නීල නම් වූ රහතන් වහන්සේ මොන තරම් සතුටුවන්ත ජීවිතයක්ද මොන තරම් ජීවන රටාවක්ද තියෙන්නේ මේ ශාංශේ මේක ගෙනියලා ගලන වතුරක තවස් හතක් බැඳලා තියෙනවා. බැඳලා තියලා ඇවිල්ලා කකුලෙන් මිරිකනවා පාගලා. අරගෙන තියෙන ලේයි සරවයි යන්නේ. එතකොටත් අර 700 මිලියට ඇවිල්ලා දකින්නවලු අනේ මේ මහරහතන් වහන්සේ මේක සුද්ධ කරලා කාටවත් කතා කරන්නේ මේ ටේලර්ට එන්න කියාපන් මේ රිදී නන්දට එන්න කියාපන් මොකක්වත් නැහැ. තමන් වහන්සේම කරගෙන අර කඩ මඩ රිදී කැලිටි කපලා අනිත්‍ය කඩ කපලා මේක නූල් ගහලා හත් සැරයක් වඳිනවලු මේ පාංශු කුලේ රෙදි කැල්ල ගන්නවා දකින්නකොට. අපි කඩ සාප්පු වලට ගිහිල්ලා තිය තියා බල බලා පිටෝන් රූම් එකට ගිහිල්ලා බල බලා ඉන්නකොට අනී අර මේ මේ බ්‍රහ්ම රාජවරු ඇස්වල තියලා වැලි කියලා මැද ගන්න ඇති අනේ මේ පෙරේත දේවල් නොපෙනේවා. නොදකින් නොපදන් නුදෝමකින් කිය. මේ වයසක සුද්ධියකුයි සුද්දෙකුයි ඒ සුද්ධිකේ මූණ නිකන් දාන් ලෑල්ල වගේ ඔක්කොම නිකන් හරහට පහට නැමිලා ගිහිල්ලා ෆිට ඔන් රූම් එකට යනවා එකක් ඇඳනට මහත්තයා ළඟට ඇවිල්ලා අහනවා අයියෝ මේක ලස්සනද ඉතින් මහත්තයා කියනවා ඔව් කියලා ඊට පස්සේ මෙයා ආයතයක් ඇඳන ඇවිල්ලා ආයත ඇවිල්ලා ඇවිල්ලා කරන මහත්තයා ගාවට මේක ලස්සන ඔව් කියනවා තවත් දැන් ඔයා තුනටම ඔව් කියනවා එකක්වත් හොඳයි කියන්නේ නැහැ නේ මොනවා හොඳයි කියනද මේ 60 70 පිරිච්ච අම්මන්ඩි කෙනෙක් මේ ෆිටෝන් රූම් එකට යනවා ඇඳුමක් අඳලා මහත්තයාගෙන් අහනවා මහත්තයාට කියනවනම් කියන්නේ තෝ හැඳි ගෑවිලා පළ කියන කියන්නේ මහත්තයා කියන ඔව් කියලා ඉතින් ඔහොම ලෝකයක් අද තියෙන්නේ ඔහොම ලෝකයක් තියෙන. එතකොට අපි කොහෙන්ද මේ පාංශකුල රෙද්දකින් සතුටු වෙන මහරතන් වහන්සේ නමකගේ දේ අපි අගේ කරන්නේ ඒක අගේ කරන්නේ බ්‍රහ්ම රාජෝ එහෙම නැත්නම් ඒක කරන්නේ බුදුහාමුදුරුවෝ මේක පෙන්වන්න අපිට වැඩි කල්යන්නේ නැහැ අපි හම්බ කර කනවට වැඩිය අපි නිහතමානී වෙච්ච ගමන් දිව්‍ය බ්‍රහ්මයෝ නෙවෙයි. පොඩි දරුවටත් තේරෙනවා. කතෝලික ළමයටත් තේරෙනවා. පිළික හැදිච්ච ළමයටත් තේරෙනවා මේ මිනිස්සයා මේ ලෝකෙට බරක් නෙවෙයි කියලා. අමුඩි ගහගෙන තමයි ගාන්ධිතුමා එංගලන්තයට ගියේ. කෝච්චියෙන් බහිනකොට හිටිය රාජ්‍ය අමුත්තු පිළිගන්න මේ කරත් රෙඩ් කාපට් දාන මට හැරමිටිය ගත්තා. අමුඩි ගහලා තිබු උඩට සාලුවක් දාන්න තිබුණා. පිළිගන්න විදියක් නැහැ. නියක සුද්ධ ඒ જાති තිබුණාට මම මේ જાති මම ඉන්නේ එහෙම තමයි කියන්නේ. අපිත් දහනායක මහත්තයා ගියා පාර්ලිමේන්තුවට අමුඩි ගහගන්න. ඉතින් අමුඩි ගැලෙව්වට පස්සේ සිංහල ගොවියා රජකමට සුදුසුයි. ඒ මොකද මේ නිහතමානී ගතිය. අපේ සිංහල ගොවියා මඩ සෝදාගත් කල සිංහ රජකමට සුදු හැම ජොබ් එකම උදන්නවා. දැන් වගේ බුසු බුසු ගාලා කිමිකල්ස් ගහන්නවක්වත්. ඒව මොකක්වත් නැහැ. ගොවිතැනව කෙරුවේ බොහෝම නිහතමානීකමේදී. ඉතින් ඒ වගේ ජීවන රටාවක් හදාගන්න භාවනාවෙන් හැදෙනවද? ඒ හදාගත්ත කෙනාට භාවනාව හරියනවද කියලා බැලුවොත් ඒ දෙක අන්‍යෝන්‍ය ප්‍රත්‍ය වෙනවා. භාවනා කරන හැම කෙනාම නිහතමානී වෙනවා. භාවනා කරන හැම කෙනාම බලනවා මෙච්චර වස්තු විනාශ නොකර එක්ක හිඟා කාලා නිකන් සරල ජීවන රටාවක් ඒක අපිට ලෝකෙන් බාධාවක් නැහැ. ওই කවුරු මොන්න තරම් සෝබන කෙරුවත් ඒක ප්‍රශ්නයක් නැහැ. කොයි වෙලාවෙ පටන් ගත්ත ප්‍රශ්නයක් නැහැ. ඊටසල කොච්චර ෂෝක් කරලා තිබ්බ ප්‍රශ්නකුත් නැහැ. ඒකේ ප්‍රශ්නයක් නැහැ කොයි වෙලාවක හරි බුදුන්ට පිංචිත් වෙන්න කියලා ධර්මයට පිංචිත් වෙන්න කියලා සංඝයාට පිංචිත් වෙන්න කියලා මේ සරල අහිංසක ජීවන රටාවට ගියා නම් ඒ මනුස්සයාට ඒ මොහොතේ ඉඳලම බුදුමාකාර සාන්තියක් තේරෙනවා මේ සංකර විචූර්ණ කරනවට වැඩිය මේ සරල ක්‍රමයට යන්න තියෙන ක්‍රමය ඒ නිසා සංඥා වංශය කියලා කියන්නේ ඇස් පිනවන දෙයක් ලෝකේ. ඇස් රෝග සනීප කරන දෙයක්. මේ කාට දෙවි කැල්ලක් පොරවගෙන, තට්ටේ ගාගෙන, පාත්‍රයක් අරගෙන ලෝකේ හැසිරෙනවා. ලෝකයට පෙන්ලා දෙනවා මෙන්න අලුත් ක්‍රමයක් තියෙනවා. බලන්න ඕගොල්ලන්ගෙම තමයි කන්නේ. හැබැයි ඕගොල්ලන්ට වැඩි ජොලි ඉන්නවා. සන්තෝෂෙන් ඉන්නවා. ඉතින් ඒකට ක්‍රමේ ලැබෙන්නේ මේ සති චිත්තක්ෂණයේ තියෙන පිරිච්ච ගතිය දැකපු දවසේ. සති චිත්තක්ෂණයේ තියෙන සම්පත්‍ති කර ගතිය දැකපු දවසේ. ඒ කියයි පහුරු ගගා බලන්න යන්න එපා. එක චිත්තක්ෂණයක් සතිමත් වුණා නම් යාට තේරෙනවා මේ සතිමත් චිත්තක්ෂණයේ ඇතිවිනේ පිරිච්ච ගතිය රූප බලලා සද්ද අහලා ගඳ බලලා රස බලලා පහස ලබලා ලබන්න බෑ. ඒක ඉන්ද්‍රිය ප්‍රතිබද්ධ ඥාණයෙන් එහාට ගිය පිරිච්ච ගතියක් තියෙන. ඒ ඒ ඒ ඒ පිරිච්ච ගතිය පොඩි ළමයි ලැබුවත්, වැඩි මහල්ල ලැබුවත්, උගත ලැබුවත්, නොගත ලැබුවත්, පොහසත ලැබුවත්, දුප්පත ලැබුවත්, අන්‍යාගම කෙනා ලැබුවත් එකම සැප. එකම විමුක්ති සුඛේ තියෙන. එතකොට මේ විවිධ සත්‍සාවල් හොයාගෙන ලාභ සත්කාර හරහා සැප හොයන ඒවා ඔක්කොම බිඳුවට බහිනවා. බින්දුවට බහින මේ මිනිස්සුන් මේ සතිය දන්නේ නැති නිසානේ මේ ඔක්කොම විචූර්ණ කරන්නේ. මේ සම්මාදිට්ඨි සම්මා සංකප්ප කියන වල නැති නිසානේ මේ කට්ටිය මේ විවිධාකේ වලුනේ සැප ලබන්න හදන්නේ. ඒ වගේම ඔළුව ක්‍රේල් වෙච්ච කට්ටියනේ. මේ පිටරට මිනිස්සු ඇවිල්ලා අපේ ඔළුවට දාපු මේ කුණු හරපයක් නෙමෙයි. රජ කෙනෙක් හිටියලු මොන විදියෙන් කෑවත් සනි බඩගිනි නෙවෙන්නේ නැතිලු. බඩගිනිලු දිගටම ඔය වගේ බුලිමියා කියන ලෙඩේ වෙන්න ඇති ඒ දවස්වල ඔබ දන්නේ ඉතින් මේ පුරහිත බ්‍රාහ්මණය ඇවිල්ලා බඩට කන තිබ්බලු. කන දිල කිව්වලු රජුරවඬ ඔබ වහන්සේට මේක සනීප වෙන්නම් ඉතාලම දුප්පත් මිනිස්සෙක් ඇඳගෙන ඉන්න ෂර්ට් එක ඇඳාම හරියනවා කිව්වා. දුප්පත්ම මිනිස්සෙක් ඇඳගෙන ඉන්න ෂර්ට් එක ඇඳනම ඔය ලෙඩේ සනීප වෙනවා. රජුරු ඉන්නේ මේ සූසට බර්ණී සැරසිලා රාජභෝජන කාලා. හැබැයි කෑවට ඉවරයක් වෙන්නේ නැතුව කනවා මේ කනවා ආයෙ කනවා. ඊට පස්සේ අතුල් නෝන අනබෙර ලැබවලු කවුරු හරි සතුටින් ඉන්න කෙනෙක් ඉන්නවද? එකෙක්වත් නැතිලු. පිටනෝර අන බෙරලවලු දෙවෙනි දවසේ කවුරු හරි මේ පිටනෝර සතුටින් ඉන්න කෙනෙක් එකෙක්වත් නැතිලු. ඊට පස්සේ නියංගම් වල අන බෙරලවලු එකෙක්වත් නැතිලු. ඊට පස්සේ ගන්ධනව වල අන බෙර ගැව්වලු ඈත පිටිසක මිනිස්සේ අන බෙර කාර්යයත් හොඳම රැ වෙලා මේ වගේ වෙලාවක අන බෙර ගන්නවා අසව් අසව් අපේ රජුරවන්ට ලෙඩක් ඇවිල්ලා තිනවා ඒ ලෙඩ සඳහා දුක් පොහොස සතුටින් ඉන්න මිනිස්සෙකේ උඩට අඳින ෂර්ට් එක ඕන කවුරු හරි සතුටින් ඉන්නවා. ගොවියෙක් නාලා. වියගහත් කරේ තියාගෙන නාලයන්කලු නතර කරපන් අනබෙරේ මම සතුටින් ඉන්නේ කියලා. දෙල්ලන්නේ නැහැ. අනබෙරේ නතර කරොත් උඹට රාජ්‍ය සභාවට යන්න වෙනවා. ඉතින් මම සතුටින් ඉන්නවා නම් ඉතින් මට බය වෙන්න දෙයක් නැහැ නේ කියලා. ඊට පස්සේ රජුරණ පයින් ගිහලා හත් දෙනි දවසේ ඔබතුමාගේ රාජධානියේ එක මිනිහෙක් සතුටින් ඉන්නවයි කියලා. ඉතින් රජුර බොහෝම ගෞරව සහිතව රාජ සභාවට කැඳවලු මුළු රාජ සභාවම කැඳලා ඊට පස්සේ කිව්වලු මම ඔබතුමාගේ මුකුත් ඉල්ලන්නේ ඔබතුමාගේ ෂර්ට් එක දෙන්න මගේ දුක නෑ ඊට පස්සේ මේ මනසක් කවලු මම කවදාවත් ෂර්ට් එකක් කැඳලා නෑ කියලා. ඒකයි මගේ සතුට. මම මේ උඩ ගහ හෙළුවෙන් ඉන්නේ. ඕන්න රෙදි කැල්ලක් කරේ දාගන්නවා මම කවදාවත් ෂර්ට් එකක් අඳන්නේ නැහැ කියලා. අනී අපි මේක එක જાති ඇඳගෙන මේ කරන බුලීමේ ලෙඩේ දිහා බලනකොට කාලා තුන් වේල නෙවෙයි හතර වේල කෑවත් නැති. පැවිදි වෙන්න එතකොට දෙවේලෙන් ෂේප් වෙන්න පුළුවන්. ඕනේ නම් තනි වේලෙන් ෂේප් වෙන්න පුළුවන්. ඒක තමයි අපි පහුගිය ටිකේ නිකන් කරලා බැලුවේ එක්ස්පෙරිමන්ට් එකකට වගේ කාගේ හරි බඩවල් පැලවෙලා හරි මේ ප්‍රශ්න වෙලා නැහැ. යැපෙන්න පුළුවන්. ඒ නිසා භාවනාව හරියන්න නම් ඒ වාචා කම්මන්ත ආජීව කියන එක නැවත සලකා බලන්න. මේ රට්ටු කිව්වට අම්මා කිව්වට තාත්තා කිව්වට මේ ෆැෂන් එකට ගියාට මට මීට වැඩිය අඩු පරිභෝජනයකින් ප්‍රයෝජනීය සලකලා කරන පරිභෝජනයකින් මට බැරිද මගේ ජීවන රටාව සකස් කරන්න. හැබැයි ඒකට ඉක්මන් වෙන්න එපා. හදිස්සිය විනාශ කරන්න එපා. ටික ටික ටික ටික අවශ්‍යතාවයේ සලකලා කටයුතු කරන්න පටන් අරගන්න ලංකාව වගේ රටකට මේ තියෙන ආර්ථිකයේ හොඳටම ඇති සතුටින් ජීවත් වෙන්න. පැය 24කින් මේ අදහස දෙන්න පුළුවන් පැය 24 රට සුඛිත මුදිත වෙනවා. මොන්දේ පෙරේතයින්ට මොනවා කෑවත් මදි කෙනාට අර බුලීමියා ලෙඩේ යවමනසට වගේ එයා සතුටු වෙන්නේ නැහැ. ඒක නිසා අපි මේ මෙහෙම ගත කරනකොට විනා දවස් 3-4ක් කවුරු හරි තම්බලා දෙන බතක් කාලා අපි අතර මහ පුදුමාකාර සම්බන්ධකමක් ඇති වෙනවා නෑකමක් ඇති වෙනවා. මොකද අපි එක හැලියේ බත් කන්නේ එක පැදුරේ බුදියන්නේ අයියා මල්ලි වාගේ. ඔක්කොමලා එක පැදුරේ බුදියන්නේ එක හැලියේ බත් කන්නේ අයියා මල්ලි වාගේ. අපි දැන් හෙට වෙනකොට මොකද වෙන්නේ බලන්න. පෘ탁 පෘ탁 පෘ탁 පෘ탁 කියන්නේ විවිධයි. එක එකන එක එක දේ විවිධන. ඒක තමයි පුත්තජන කියලා කියන්නේ. ආර්යයන් වහන්සේලා අතර තියෙන එකම සමාන ගතිය. ඒකට හැම කෙනෙක්ම Taman දැනගන්න ඕනේ තිබුණට කන්න එපා. කාපිටි ඇටෝම් ගෙදර ගියා වගේ ප්‍රමාණයට කන්න. පාවිච්චි කරන දේ ප්‍රමාණයට පාවිච්චි කරන්න. මේක මහජනයාගේ දේවල්. මට තියෙන සල්ලි තිබුණාට ගන්න දෙයක් නෙවෙයි. අපි බුදුරජාණන් වහන්සේගේ ක්‍රමයක් අනුගමනය කරන්න. අපි යහපත් ජීවන රටාවට මේ එන්න හදන්නේ. ඒක අපි සාධාරණීකරණය කරන සතියෙන් ජීවත් වෙන හැම චිත්තක්ෂණයකම පිටිච්ච ගතිය තියෙනවා. ඔය සතියට ඔය කියන පරිබාහිර සුඛෝපභෝග වස්තු අවශ්‍යම නැහැ. මොකද්ද හදිසියෙම ලැබෙන ලාභේ නොකඩෙන වීරියක් ලැබෙනවා. හිතා ගන්න බැරි සම්බන්ධයක් තියෙනවා. අහිංසක ජීවිතය ගත කරන එකට වායාමයක් එනවා. සම්මා වායාමයක් ඔය මොනවා හම්බ කරපු කෙනාටත් වැඩියි. ඒත් එක්කම සතිය අර පුරුදු කරපු සතිය සුපතිට්ඨිත සතියක් වඩපත් වෙනවා. එතකොට ඉතින් සමාධිය කනගාව. සමාධිය එතනමයි. හැබැයි ඒකට අර සම්මාදිට්ඨි සම්මා සංකප්ප කියන පූර්වංග ටික අවශ්‍යයි. ඊට පස්සේ මේ රටාව හදාගත්තා නම් භාවනාදී රටාව හැදිල්ල වෙන්නේ රටාව භාවනාදී වෙන්නේ වන් නොකර සිටීමෙන් ලැබෙන විරති චෛසිකේ විතරයි. ඒක හම් වෙන්නේ පිරිච්ච ගතියක් විදියට. නෑ මගේ වචනේ මම මේ මිත්‍යා කරගත්තේ නෑ. මම මගේ ක්‍රියාව මිත්‍යා කරගත්තේ නැහැ. මගේ ජීවන රටාව මිත්‍යා කරගත්තේ නැහැ. මම ඔක්කොමත් එක්ක මේ අන්තයත් එක්ක එක සම මට්ටමට ආවා. අනිශ්චිර දිනාමත් එක්ක සම මට්ටමට ආවා කියනකොට ඒකට දෙන්න තියෙන වචනේ මිනිස්සෙක් උණයි කිය. අපි ඔක්කොම ළඟ මනුස්සකම තියෙනවා. ඒ ඔක්කොගෙම සමානකම තියෙනවා. ආන්නේ මනුස්සකම එනකොට අපි ළඟ තියෙන මාන්නක්කාර ගතිය, අරයට මෙයාට මවා පාන ගතිය, නිකාය වතෙන් බෙදෙන ගතිය, ඒ මොකක්වත් ඇත්තේ නැහැ. ඒක ඒ තියෙන මේ සමානාත්මතාවය කියන එක හරි ලස්සනට පේන තැන තමයි මේ පොඩි දරුවෙකුට සතිය උගන්න පුළුවන්. ඒ දරුවන්ට ඇතිවෙන පිරිච්ච ගතිය සතිය උගන්නන කෙනාට දෙමාපියන්ට වැඩි මනාපයක් දෙමාපියන්ට වැඩි ආදරයක් ඇති වෙනවා. මුළු දවස පන්ති උගන්වන ගුරුවරයෙකුට වැඩි ආදරයක් ඇති වෙනවා මේ සතිය කියන මේ පුංචි දෙය තේරපුවාම කතෝලික කෙනෙකුට හෝ මුස්ලිම් කෙනෙකුට හෝ පොඩි දරුවෙකුට දීපු ගමන් තේරෙනවා අනේ මේක අපිට කවුරුවත් කියලා දීලා නැහැ දින්නට පස්සේ මේක ඇතුලේ තියෙනවා පුදුම පිරිච්ච ගතිය. ඒ ජීවන රටාව සකස් කරනවා කියන එක පුංචි දරුවට සතිය තේරුම් ගත්තොත් හරීම ලේසි වෙනස් කරගන්න. ලොකු වුණාට පස්සේ ඔය ඇට මොරවුවට පස්සේ හරි අමාරු. ඒත් බැරි නෑ. නියුරෝප්ලාස්ටිසිටි නිසා ඕන වෙලාවක විනිශ්චය කරන්න පුළුවන්. ඒ විනිශ්චය කරන්න යන પરම්පරාව තේරුම් ගන්න සම්මා දිට්ඨි, සම්මා සංකප්ප, සම්මා වාචා, සම්මා කම්මන්ත, සම්මා ආජීව කියන පිළිවෙලක් තියෙන එක එක රැයින් එක බණකින් වෙන්නේ නැහැ. හැබැයි මේ පිරිස් වලට එවැනි නැවත සලකා බැලීමක් කරන්න මේ ගත කරපු ජීවන රටාව පොඩි ආදර්ශයක් වගේ. විශේෂයෙන්ම ඉස්ලාම් වතාවට වැඩමුළුවකට වැඩ සම්බන්ධ වෙච්ච එක ලොකු ආදර්ශයක් පේනවා අපි ඔක්කොම එක තලයකට ආවා. අපිට පුළුවන් නම් අපි ඒ ජීවන රටාව සකස් කරගන්න ඕනේ මේ යකඩ ගේට්ටුවෙන් එහා පැත්තට ගියාමත් කවුරුත් එක්ක ගත කරනකොට කිසිම කෙනෙකුට තාරාතිරමක් නැහැ. අපි ඔක්කොම සමාන මට්ටමට යන්න පුළුවන් නම් අර පෘ탁 පෘ탁 ගතිය නැතුව අපි ආර්ය වෝහාරයට යනවා. ඉතින් ඒක නිසා මේ දවස් 4 5 ඇති කරගත්ත ආදර්ශයෙන් අපි බැලුවේ निराமிස සැපයක්. ද්‍රව්‍ය වලින් ඇතිකත් සැපයක් නෙවෙයි ආමිෂ සැපයක් නෙවෙයි. ඒ නිර්ආමිෂ සැපේට ගොඩක් යහ තමයි තියෙන්නේ අවේදිත සුඛය කියන එක. ඒක නිවනටයි අපි දෙන්නේ. නමුත් මේ නිර්ආමිෂ සුඛය කියන එක තේරුම් අරගන්න පුළුවන් වුණා නම් ආමිෂ සුඛය කියන්නේ හම්බ කරන කණ එක වස්තු වලින් ලැබෙන එක ඒකට සාපේක්ෂව තියෙන ඒ අවේදිත සුඛය පිළිබඳව හැකි සංඥාවෙන් ඉඳී තියෙනවා. ඇත්තටම කියනවා නම් හැකි සංඥාවෙන් ගොඩට ගිය විශාල පිරිසක් ඇති මේ සභාවේ ඒක වෙනම කතාවක්. ඉස්සල්ලාම ආපු කෙනෙකුට නම් තේරෙනවා මේක නිකම්ම අතප්පිට අතක් උඩ තියන භාවනා කරලම කරන්න බෑ. ජීවන රටාව සකස් කරගන්න ඕන. කර්මාන්තය සකස් කරගන්න ඕන. වචනේ සකස් කරගන්න ඕන. ඒකටයි අපි මේ පුංචි ආදර්ශයක් දෙන්නේ සත්‍යමත් වෙනකොට ලැබෙන සතුටින් ඒ ඇති වෙන පෞරුෂත්වයෙන් මේක වෙනස් කරන්න ඕනේ වෙනස් වෙන්න ඕනේ කියන එක Tamanට වැටහෙනවා නම් අපිට කියකි බුදුන් දැකලා තියෙනවා කියලා. කියකි ධර්මය දැකලා තියෙනවා කියලා. ඒ නැත්නම් සංඝයා කියන પરම්පරාවට ඇතුල් වෙනවායි කියලා. එතකොට වැඩ ගොඩාක් ඊට පස්සේ තමයි ආර්ය අෂ්ටාංග මාර්ගය එහෙම නැත්නම් නිබ්බාන ගාමිනී ප්‍රතිපදාවට වැටෙන්නේ ඊට පස්සේ. මෙතෙන්දි පෙන්ලා දෙන්නේ ඒකට අවශ්‍ය කරන ඒ කුසල ඡන්දේ ඒක ඇති කරන්න අවශ්‍ය කරන මම මේක කරන්න ඕනේ කියන කැමැත්ත ඉතින් ඒ කැමැත්ත පිණිස මේ ධර්ම දේශනාවත් හේතු ආසනාව වේවා. මේ වැඩමුළුවත් හේතු ආසනාව වේවා. මේ ධර්ම දේශනාවලියත් හේතු ආසනාව වේවා කියන පොදු ආශිර්වාදයෙන් දවසේ ධර්ම දේශනාව නතර කරනවා ශීල දිනාට සැනසීම උදා වේවා කියලා ප්‍රාර්ථනා